මේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි මේ නිවාසික පාසක මහත්වෝ සම්බන්ධ කරගෙන සත්‍යපතා සෙනසුරාද ධර්ම සාකච්ඡාවක් කිරීමේ පිළිබඳයි චාරිත්‍රාක් වශයෙන් කරන ආවේ මනිතරගේ සෙනසුරාදා ඒ නూరుගමනේ ඉච්ච නිසා ඒ අතපසු වෙච්ච සාකච්ඡාව වෙනුවට අද සඳුදා ඒ කාලය යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ කොහොම නමුත් ඒ චාරිත්‍රානුකූලව කරන කාලසටහන තමයි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ මුල්ම විනාඩි ස්වල්පයක් අපි විවස්ථාව සීපත් කරගන්න අරගෙන ඊගාවට එළමිච්ච ධම්මපද ගාතාවක් අනුව සාකච්ඡාවක් යුක්ත සාකච්ඡාවක් බවට පත් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අද පළවෙනි අංකයේ වශයෙන් විවස්ථාවට ඉදිරිපත් කරලා තියෙන යෝගාවචර දිනචරියාවයි. ඉතින් ඒක කාගෙත් දැනගැනීම පිණිස මම කියවනවා. කාගෙත් කාරුණික අවධානය මේ දෙස යොමු වේවා කියලා මතක් කරනවා.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිට විය යුතුය. අවදි වූ බෙස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුරු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් යෙදී නොසිස්තිනයක් කරගත යුතුය. බුදු උවටන, අදුරු උවටන, ගිලන් වැඩිහිටි උවටන ආදී සුදුසු කල්ලි යෙදී ඍෂිනම් හීල් දංකේ සඳහා බොජුන් වලට ගොස් නොපමාව ඒවත් සපයාසී කුටියට යා යුතුය. පණ දාම් පොණුව සිරුරු පිළිදැඟුම් බවුන් ඈ නියත කිසේ යෙදී විදු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකේලා තැම්පත් කර තැබිය යුතුය. වින්න පාත්‍රය සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසි උරුධරා කමඨාන් ගත් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨාන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨානින් නිතුව පිඩු පිනිස හැසිර පිඩු පිළිගෙන පෙරලා යන කලද කමඨාන් නොවර ආයුතුය. බුදුන්වහන්සේ වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුනි යෙදී පිරිවැහුම් පිරිවැස්සවුන් නැතොත් ඊතුරු කාලයේද භාවනාව සඳහාම ගෙදවිය යුතුය. සවස් 5ට පමණ වත් පිළිවෙත්යේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සෝදුක් සොයා ඍෂිනම් ගිලම්පසකිත සාදා පිරිසිදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවදිවනතුරු සිවිරුවාන බණක් නැතොත් කමඨානින් කල් ගෙවා අලියොමට පෙර අවදිවීමේ සම්තුවාන් කොටගෙන ඈ 10ට නිද්දෝපගත විය යුතුය. තමාගේ සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. කිසිම කරුණක් නිසාවත් ඒ කරුණ කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය. තමා යෝගාචරික බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළු ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති වන හේයින් ඒ මුළුමනින්ම ආරක්ෂා වීමට සිතර ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මඟක් වන හේයින් නීම ශ්‍රමණාකල්පයේ රහසත් එලි පිටත්. ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වේ. තම තමාට කරගත හැකි සීලවල සමාවශීම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු තේදී සාන්ත දාන්ත ප්‍රවත්න සාරූප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබින්දනසේ එහි යෙදී යුතු බව කලින්ම සිත සබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා. වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසික් නැතහොත් අනුනසන කුටියකට නොවැටි යුතුය. බුද්ධ වන්දනා පින්නපාද ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකෙකුට හිරියරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන්ගේ ගුණවත්කම් හපංකම් වා දැක්වීමක් ඔබට ඕන නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු ඉක්මන් වෙයි. හිතද තැන්පත් වෙයි. චිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ <clears throat> වෙන කිසියම් උපක්‍රේෂයක් පහළ වෙන විට යනුවණින් සලකා තමාගේ යෝගාවචර කමිෂ්මතු කොට සීයට නඟා ඒ බඳු උවදුරු මැඩලීමට සමන්සක විය යුතුය. බහැර පිළිසිදුව නිතර රැකගනිමින් දස ධම්ම සූත ආකාංකේය සූත ආදී සූත ධර්මයන්ද සංවේග වස්තුන් දවසකට කීප විටක් සලකනවා. ඇතුළත පිරිසිදුකම දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඥාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 10ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුට කිරීමට සිතරගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වදැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාseම සංවාසාරහා නොවන්නන්හා ගැටීම ඔබ ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතටගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලව කරන හැටි උගෙන එහිදීම ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණී ඉක්ම කරන ලියුම් ගන්න දෙනවද යෝගාශ්‍රත යෝගාවචර தත්වෙට බාධා වන අභ්‍යන්තර බාහිර බල සම්බන්ධකන්ද අතහැර දැමිය යුතුය සහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීම පහසුම ක්‍රමයෙන් පොතපත ප්‍රවා අධිකෝකට ගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම වීතිය අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගත යුතුය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම කතිකාවත තහා මෙම ස්ථානයේ කතිකාවතට එකඟ වැඩගෙන යාම මෙහි වසන ඔබේ අන්‍යයන්ගේ පාර්ශ්ව සඳහා වෙනු ඇත. එහිනේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි. මේ අධිවර කෙරුවේ විවස්ථා කීමේ අංකයයි පළවෙනි අංකේ ඊගාවට අපි යෝගාශ්‍රමයේ කතිකාවතේ පළවෙනි කොටස ඊගාව දවසට ඉදිරිපත් කර ගන්නවා කියන සීපත් කිරීමත් එක්ක විවස්ථා කීම නතර කරනවා. වික්‍රියයි කිව යුත්තා උත්තර වහන්සේ නමක් අරබ සරත් නුවර දෙවුරම මුත්ත සංඤතෝ පාද සංඤතෝ වාචා සංඤතෝ සංඤතුත්තමෝ අජත්තරතෝ සමාහිතෝ ඒකෝ සම්තිසිතෝ තමාහු වික්කුම්ති අන්නය හත්ත සංඤතෝ පාද සංඤතෝ වාචා සංඤතෝ සංඤතුත්තමෝ වජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සන්තුසිතෝ තං භික්ඛුන් ආහු වාචේ සංයමයෙන් යුත් කමඨහන් භාවනා ඇති එකඟ වූ සිතටි මගපලයන්ගෙන් සතුටු වූ පොඟුල් භික්ඛුය අර්ථ අතින් සංයත වූ සංවරේ පීඨියා වූ පයින් සංයත වූ වචනෙන් සංයත වූ කයින් සංයත වූ අතින් කරන හැම වැඩෙහි සංසුන්ව තැන්පත් වූ පයින් යනින ගමනෙහි සංසුන්ව තැන්පත් වූ වචනෙන් පැවසෙන බසෙහි සැබෑ වෙන්හා මොළොත් බැවින් යුතුව හිස සැලීම් බැම සැලීම් කාය විකාරයෙන් වැළක අංගවසංග තැන්පත් කොට හික්ම වූ කමඨහන් වැඩුමෙහි ඇලුනා වූ සමාධියෙහි පිහිටියා වූ එකඟ සිත් ඇත්තා වූ උදකලා වූ සිටීම් හිඳීම් සතපීම් යෑම් යන සතර ඉරියව්වෙහි තනිව වෙසෙන තමාලත් මගඵලෙහි සතුටු යම් මහණෙක් වේද ඔහු සියලු කෙලෙසුන් විදහැරිය බැවින් වික්ඛුයයි කියල් සත්ත්ව සංයතෝ අතෙහි සංවරය අත මෙරමාහට අනුරට තැලීම් පෙලීම් පහර දීම අවැඩෙහි නොයදා සංසුන් කර ගැනීමය පාද සංයතෝ පහි සංවරය වයින් ගැසීම් හිංසා කිරීම නොකොට පා නිසිසේ තන්පත් කර ගැනීමය වාචා සංයතෝ වචනේහි සංවරය බොරුබස් කේලාම් පරොස්බස් හිස්බස් යන මෙයින් වැලක මොලොක්බස් බිදීමෙන් වචනය සංසුන් කර ගැනීමය සංයතුත්තමෝ කය සංවරය අංගපසංගයන්ගෙන් කෙරෙන කාය විකාරයන්ගෙන් හා සතුන් නැසීම් සොරකම් කිරීම කාමෙහි වර්ධා හැසිරීම යන මෙයින් වැලක කය සංසුන්ව තැන්පත් කර ගැනීමය අජ්‍යත් රතෝ කමඨහන් වැඩිමෙහි ඇලීමය නිවන් පසක් කිරීම සඳහා භාවනා වැඩිමෙහි සිත සිත ලවා විසීමය සමාහිතෝ සමාධියෙහි පීති තනත්තාය මනසේ සිත එකඟ කරගත් තුඟුල්ය නිදාණය ආසපියාඹන හංසයෙකුට කළ හිංසාව එක්තරා වහන්දය නම සවැත් නුවර මිතුරු දහමින් බැරි කුලපුතුන් දෙදෙනෙක් පිරිසඳර සුවදුක් පිරික්සා බැලීම වශයෙන් සසොස් කතායෙන් නිතර එදී වෙසති දවසක ඔහු ගිහිගේ කප් කටළු ගැන කතා කොට කලකිරී මහාන වීමට ගිවිස දිවිසගෙන බුදුසසුන පැවිදි වූහ එහි කලප ගිහි කල පැවති යහළු සබදකම පැවිදි වූ පසු නොහලහ සතොස් කතාවෙන් කල්යවති පිරිස් අතර හැසිරීමට බොහෝසේ කැමැතිය දවසක ඒ දිනම නෑම සහ අචිරවිතී ගඟට ගියහ නෑමෙන් පසු සුදු වැලි තලා සුදු වැලි තලායෙහි සිටින අතර එක් නමක් ඈත අහසේ යන හංසයන් දෙදෙනෙක් දැක මෙසේ කීය එවත්න එවත්නි අර හංසයෙකුගේ ඇසට ගලකින් විදිමි කී කල අනෙක් නම විදිය නොහැකියයි කීහ විදින හැටි බලන්නේයි ගලක් රන් විද්‍යය ගල යනහඳ ඇති හංසයන් හැරී බලන විටම අත තිබූ අනික් ගලකනුතු විද්‍යය ඒ ගල එසේ බැලූ ඇස තුල දරුණුසේ වැඩි කාගියේය හංසයා හටගත් වේදනාවෙන් පිළි හඬාගෙන ඒ නමගේ පාමුලම වැටිනි ඒ දුටු අනික් නම පැවැත්නි මේකලෙක් මග්ද අප හැම දිනකට අපි හැම දිනට නිගාවක් නොවේද ඔබ පවට බිය නැත. ඔබට දයාවකුත් නැතයි ධම්නස තමා සමග නෑමට ගිය යහල් දම අහසේන හංසයෙකුගේ ඇසට ගලකින් විද්ද බවත් හංසා වේදනා සහිතව හඬා පෙළි ඒ නමගේ පාළුම පාමුලම වැටුණු බවත් බුදුරජාණන්ට සැලකලේය. බුදුරදුහු හංසයාට හිංසා පීඩා කළ ඒ නමට නිගා කොට ඒ නිමිති කොට අතින් සංයත වූ සංවරයේ පිහිටි, කයෙන් සංයත වූ, වචනෙන් සංයත වූ, කයෙන් සංයත වූ අංගපසංග සැලීමා කාය කාය විකාර නැති කමඨාන් වැඩුමෙහි ඇලුනා වූ සමාධියේ පීඨියා වූ සියලු ඉරියව්වෙහි තනිව වෙසෙන තමා ලත් මඟඵලෙහි සතුටු යම් මහණෙක් වේද ඔහු භික්ඛයයි කියත්යයි වදාළසේක මේකේ කහලා මේ නිවන් දකපු කතාවක් මේක සඳහන් වෙන්නේ නැහැ මේකේ තියෙන්නේ සර්වකන් ආශේක මේ ඇචරීතු ආකාරය මතක් කරා කියන එක විතරයි මේක මේ ඉතලා මට මතකයි ඉස්කෝලේ යන කාලේ විපාක සිද්ධියක් මම කියන්නේ හරුවත් යනවාගේ ගෝස්ථානාන්තේ කාලේ මේ සෝදරාව ලබා ගැනීම සඳහා ශිල්ප දක්වන අවස්ථාවේ ඔය ශිල්ප දක්වයි කියන වගේ අපිට සර් කෙනෙක් කියලා. කොකෙක් වහලා ඉන්නකොට වෙල්ලෙලි වෙලක වහලා ඌ බලාගෙන ඉන්නකොට කායේ ඊයක් වෙදින්න ඕනේ මේ හැංගෙන්නේ මේ හැංගෙන්නේ. ඒක කරන්නේ ඊයක් කරන පිටිපස්සේ පුංචි තල්කොළ කැලක් ගන්න ගන්නවා. ඒක ගන්න විදිනකොට මේ පැත්තෙන් ඊ මෙහෙම යනකොට සරසර සර ගන්න ඔක්කොම මෙහෙම බලනවා. බලනකොට හරියට විදින්නේ. එහා පැත්තෙන් එළියට එන්නේ. ඒක තමයි මේ හරියටම විද්‍යුත් දක්ෂකමයි කොහොමරි කියන්නේ ශිල්පේ. ඉතින් මේක කියන්නේ ගල් දෙකකින් ගන්නවා කියන එකක් ගන්නකොට එන සද්දකට ගන්නවා කියලා. එමෙ නෙවෙයි ඊතරයකට පිටිපස්සේ පුංචි තල්කොළ කැලක් ගහගුවාම කා බහුලං කාගෙන සත්තර සරසර සත්තර ගන්න හදයක් කරනවා. ඒක එහෙම කරනකොට සතාගේ මේ ඉඳලා එනවා. එතකොට මම හිතනවා මේක දක්ෂකම් කරන්න සතාට ඇත්තක නැති වෙනවා නේද කියලා. මට ඇහුවද මතකත් නැහැ ඒ ප්‍රශ්නේ කොහොමද දක්ෂකම අප හැබැයි නමුත් මේ හානි වෙනවා නේද කියලා ඒ වගේ අර ශිල්පය ඒ කාලේ තිබුණු ශබ්ද විද්ද පටබැඳි කතාව තමයි යෝගී තියෙන්නේ. ඒ කොහොමද ඒකට හේතුව ඔය මේ අල්ලාහ සල්ලාහ නිසා. අල්ලාහ සල්ලාහ පෙදිලා ඉන්නකොට ওই ගිහි ගති ඉබේම මතුවලා මේ ඉතියේ ශිල්ප පෙන්වන්න පටන් ගන්නවා. ඒකට මතක නැති වෙනවා මේ ඒවා නිකන් ගිහියන්ගේ සෙල්ලක්කාරකම් ඉලන්දාරිකම් මිස අවිද්දකට ගැලපෙන්නේ නැහැ කියලා. ඒක තනි කර ඉන්නකොට වෙන්නේ නැතුව නෙවෙයි. තනි කර ඉන්නකොට භාවනා කරනකොටත් අපිට එකපාරට ওই වගේ දේවල් අපි භාවනා අරමුණේ ඉන්නකොට හිත දුවනක පාරට ගිහිල්ලා ඒ වගේ තනියම යෙදෙනවා. යෙදෙවිලා සමාජයට ආයේ සතිය සතියට එනකොට අතපය ගැස්සিলা හෙල්ලුම් කාලා ආයෙ ගෙනලා තන වෙලාවක් එනවා. ඊට ඉස්සෙල්ලා අපි ඉන්නේ සම්පූර්ණ සතියෙන් තොරව ජවනිකාවක. ඒ ජවනිකාවේදී කළ යුතු දේවල් මේ හොඳ උච්ච අවස්ථාවට එනකොටම අසත්‍යයෙන් ඉන්න බව තේරෙනවා. අමාරු විටක ඒක පාරට එතකොට කාරකප්ප මාදයක්, කාරාපකප්ප මාදයක් පහළ වෙනවා. දැන් මම කොතනක හරි ඉන්නේ මේ හීනෙක නැත්තම් මේ මනෝ විකාරය කියලා ආයසරක් ඒත් එක්කම කාරකප්ප මාදේ වැඩ කරනවා. දැන් උඹ ඉන්න ඕනේ පරියන්ගේ උඹ ඉන්න ඕනේ මේ මූල කර්මස්ථානයේ කියලා ආපහු එන්නේ බොහොම වේගෙන්. එනකොටම අර ඇඟේ ගැස්සිටි අරම එන්න පටන් අර ගන්නවා. ඒක Tamanටම තේරෙනවා. එහෙම නැතුව භාවනා නොකරන කෙනෙක් තුල මේ වගේ මේ හිතවිලි වචන විචක්ක ਵਿਚාර හෝ චේතනා පහළ වෙච්චාම ඒ බුද්ධයට නොදැනීම මේ අදාළ මස්පිඩු ක්‍රියා කරන්න පටන් ගන්නවා. තක්ක ගාලා සමහරු නිකන් ඉන්නකොට ඒ නිසා මේ අත හොල්ල හොල්ල හොල්ල ඉන්න. සමහරු මෙහෙම කකුල හොල්ල හොල්ල ඉන්න. සමහරු ඇස්පිල්ලම් ගහන ඒ ඔක්කොම හත්ත කුක්කුච්චක පාද කුක්කුච්චක හත්ත විකාර පාද විකාර කියලා කියනවා. ඒක සාමාන්‍ය පුද්ගලයාගේ චරිතයේ දිහා බලලා මේ මානසික වෛද්‍යවරුත් තීරුම් අරගන්නවා. මේ මානසික මොනවා හරි අසහනයකටපත් වෙලා හිත කුජදාන පටන් අරගත්තට පස්සේ ඒක කතා කරන්න ඕනේ එහෙම නැත්නම් තනියම කතා කරන්න. ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඇත්තටම මස්පිඩු වලට පණිවිඩය ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒව ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් අපිට තේරෙනකොට අපි මේ වෙන වැඩක් කරන්නේ නමුත් අර පරණ ගෙනාවු කර්මජාගයක් අනුව කියේ මෙහෙන් දන්නේව නැතුව චේතනාක් පිට වෙලා වැඩ කරනවා. වැඩ කළේවල තමන් ඒකට අවදි වෙනකොට තමන්ට නුහුරුව තේරෙනවා මේ කවුදෝ ඇවිල්ලා අතින් ඇද්දා වගේ. ඔක සීසොෆ්‍රෙනික් කියන භයානක තත්ත්වයට ගියාට පස්සේ එක පුද්ගලයා තුළ දෙන්නෙක්ම වැඩ කරනවා. හිත චේතනාවක් ඇවිල්ලා ඒ චේතනාව තියෙන ද්වේෂයම හුඟක් වෙලාවට ඒ ද්වේෂය පැව පැව පැව පැව තියෙනවා ඒ වුණාට ඒක මතු කරන්නේ ආදරයක් විදිහට ආදරයක් කරුවම එක්කෝ ඒ පංචා සීතින සාගන්න යනවා නැත්නම් අර පුද්ගලයාට අචේතනිකව හානියක් කරනවා හානියක් කරපුවාම මේ ඒ මේ මානසික පැත්ත යන කතන්තර වල කියන්නේ මේ මිනිස්සයා ගේර සමාජ ජීවිතයක ගෑනලා මේ විවාහ වෙලා මහත්තයා ගිහිල්ලා ඈතට දැන් කවුරක්වත් නැහැ. ඊට හැම ඔක්කොම ගේ බඩු පුරවලා තියෙන සාරි තියෙනවා ලස්සන හරි ගැසලා තියෙනවා. ඉතින් ඉඳපු ගමන් මේ වගේ එකක් එන්න පටන් ගන්නවා. ඉඳපු ගමන් මේ භූතෙක් ඇවිල්ලා මේ ගම්බඩ දාලා තියෙන කපටේ පිටින් ඩෝං ගාලා පෙරලනවා. ඉතින් ඔන්න ඉතින් මාත්‍යාරේ හිඳලා පණිවිඩය වුණා, සල්ලි වුණා, හුණියම් කපනවා මොනවත් නැහැ. අනිත් දවසක බලනකොට මේ දුවන මහත්තයගල දොර අරිනකොට එයාගේ සාරිය කල් මාටි ගිනි ගන්න. දකින්නට ගිනි ගන්නවා. ඉතින් අර කෑ ගහලා අල්ලපු ගාලුවට මිනිස්සු කතා කරලා පස්සේ මිනිස්සු ඇවිල්ලා ඔයලා බලනවා අන්තිමට මේ මනෝවිද්‍යාත්මක ගවේෂණයක් කරනකොට ඒ නෝන මහත්යමයි ගිනි තියන්නේ. එක විලා එක 100ක, ද්වේෂක. එකල එක පාට 100 එනකොට අයියෝ වගේ තියෙන හොඳම සාරය ටික ගිනි ගන්න ඕ කියලා කෑ ගන්නවා. බැලුව බැලමට වෙන්නේ වෙන හතරෙක් ඇවිල්ලා වැඩේ කරලා ගියා භූතෙක් ඇවිල්ලා කරලා ගියායි කියනවා. මුතුට ඇනලයිස් කරලා බලන්න එයාගේ තියෙන පහුවිසත් පෙරලිල්ල එයාට අහුවෙන්නේ නැහැ. ගිනි තියනකම් ඉන්නේ ද්වේෂයෙන් මහත්ෙක් මට අමුරට මහත්කම ළඟ නැහැ. ඒ නිසා මෙව ඇති ලඟට මොකද මට කියන ඉංකුරන්න ගිනි තියනවා. ඒකට එක මානසිකත්වයක්. එක පෞෂත්වයක්. අනිත් ගමන අවදි වෙන්නේ සාරි වලට ආදර කරන ගෑනු කෙනෙක් විදිහට. ඒකට කෑ ගන්න. ඉතින් මේක කොහොමඩක්වත් මේ අර එක පෞෂත්වයේ තුල මගේ චේතනා රාශිය එන්න පුළුවන් කියන එක දන්නේ නැති වුණොත් ඉතින් හිතන්නේම භූතෙක් කියලා වැඩ කරනවා. මම කියන්නේ භූතයෝ නැහැ කියලා. මොකද මේව ඔප්පු වෙච්ච ගන්න. ඉතින් අපේ ඇතුළත ওই දෙකට දෙකේ ගැටුම ජීගතෝම යනවා. විශේෂයෙන්ම අනාගාමී මාර්ග ඥානෙට එනකන් කාමරාග පටිගතක ඉවර වෙනකන් පටිගේ වැඩ කරනකොට මේ මොළයයි හෘද වස්තුවයි අතර රණ්ඩුවක් තියෙනවා. හෘද වස්තුව හැම වෙලාවෙම හැඟුම්overline පරිසරයට ගැළපිලා ආදරේ ප්‍රේමය හැඟුම්overline ගත කරනවා. මොළේ හැම වෙලාවෙම තර්කයට කතා කරන්නේ. ඉතින් ඔය දෙන්න අතර නිතරම ගැටුම්. ඉතින් අපි සමහර වෙලාවට මේ මුලේ හතර දශක වලට පටලවා ගන්න ඉබා වගේ දෙකක් තියෙනවා. මුලේ උනත් ගත්තාම වම් පැත්තයි දකුණු පැත්තයි දෙකක් කියලා කියනවා. එකක් රජ කරන වෙලාවට ඒක අනිත් එක ප්‍රතික්ෂේප කරනවා. අනිත් එක රජ කරනකොට මේක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එයා ප්‍රතික්ෂේප කරන්නේ තමන්ගේ මොලේ තමන්ගේ පළුව නෙමෙයි. ඉල්ලා ඉස්සරහින් මිනිස්සේ තම ප්‍රතික්ෂේප කරන්නේ. මට මේ දෙය කෙරුවේ ආවලා. ඒ ඌ ඒ වෙලාවේ හොඳ නැහැ. මුලේ අනිත් පළුව වැඩ කරනකොට තව කෙනෙක් අල්ලගන්න. ඉතින් අල්ලගෙන අර බාහිරේ අපි දෙන්නේ කරන ගැටුම දැක්කට ඇතුලේ ගැටම තියෙන්නේ. මේකටම තමයි මේ පටිගය කියලා කියන්නේ හැපීම. හැම වෙලාවෙම මේක හානි කරම නැහැ. ඒකම අවශ්‍යයි. හුඟ වෙලාවකට මේක නොදැන ගියොත් ඇතුළත ප්‍රවාහයක එකරකට අනිත්ව ගැටීම නිසා කවදාකවත් ප්‍රගමනයක් වෙන්නේ නැහැ. කවදාකවත් ඉදිරි ගමනක් නැහැ. එකිනෙක ඇතුළත ගැටමක් තියෙනවා. ඒක බහුල වෙනවා, දෙගුණ තිගුණ වෙනවා, වීතික්‍රමණය වෙනවා, තව පුද්ගලික සම්බන්ධ වෙනවා. තමා වශයෙන් ඉන්නකොට ඔක ඇතුලේ මානසික ආරවුලක් විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒක නිකන් දැන් කරපස්සේ පේනවා. හත් කුක්කුච්චක පාද කුක්කුච්ච කියලා කියන්නේ හැසිරෙන කතා කරන ස්වරූපයෙන් පේනවා. සමහර මාස්පිඩු වැඩ කරන යාට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවල් වලට භාවනාවේ රූපාවචර මට්ටමට යනකොට පේනවා මේ විතික මට්ටම මේක පරිඋත්තාන මට්ටමේ අපි අකමැති වුණාට රාග හිතවිලි පහළ වෙනවා. උදා ගන්න බැරි විදිහට පහළ වෙනවා. අපි අකමැති වුණාට ද්වේෂ හිතවිලි පහළ වෙනවා. අපි අකමැති වුණාට මේ නිදිමත පහළ වෙනවා. අකමැති වුණාට කරුකලීචු දේවල් පිනා සැක පහළ වෙනවා. මේ නැත්තම් හිත තම්පත් කරනකොට කුකුස් පහළ වෙනවා. මේ අවිසිලි ගති පහළ වෙනවා. ඉතින් මේ බුද්ධිලා ඇත්තටම මේකෙන් හිතනවා කියනවා මට රාගය අවශ්‍ය නැහැ. නමුත් නිහිතපු විදිහට නොහිතපු ආකාරයෙන් රාගය එනවා නිකන් පිටකෙනෙක් ගෙනලා දැම්මා. එහෙම නැත්තම් බුද්ධිලාට ගැළපෙන්නේ නැති විදිහට ද්වේෂය එනවා. ස්වභාවයෙන් නිවිච්ච මනුස්සයා ඒ වගේම අසාමාන්‍ය විදිහට නිදිමත එනවා. අසාමාන්‍ය විදිහට මේක පැහෙන වතුරක් වගේ හිත කැළදෙන්න පටන් අරගන්න. එහෙම නැත්නම් කුකුස් කරනවා. ඉතින් ඒකට හේතුව අපි අතීත කරපු කර්ම වේග මතු කරලා තියෙනවා. දැන් තියෙන පරිසරයේ මොනවා වුණත් ඒ කර්ම වේගය ඒව ගණන් ගන්නෑ. ඒක බක්කල එළියට දානවා. ඉතින් ඒක බාරගත්තේ නැති වුණොත් මේක මෙහෙම වෙන්න පුළුවන් කර්ම කියලා මෙහෙම දෙයක් ඔබ බුදුහාමුදුරන් වුණත් වෙනවා. ඒක උන්වහන්සේ මේක බාර ගන්නවා. කම්මජ මේ කාරණාවක් මේ චිත්තජ වෙන්නත් පුළුවන් උත්ජ වෙන්න පුළුවන් මේ මේ මේ කයිම ආහාරජ වෙන්න පුළුවන් ආධුනිකයා කවදාකවත් කැමති නෑ ඒක මේ මගේ ඇතුළත එහෙම මට යාට ඕන විදිහට කර්ම වැඩ කරන්න දෙන්න බෑ යාට ඕන විදිහට මෙම චිත්ත වැඩ කරන්න දෙන්න බෑ කියලා ඔක්ක හැප්පෙනවා හැප්පෙන ගියාට පස්සේ තමයි මේක අර පරිඋත්ථාන මට්ටමින් විචික මට්ටමට වැටෙන්නේ පරිඋත්ථාන මට්ටමේ ඉඳගෙන තේරුම් ගත්තොත් මේක අනාත්මයි මේකේ නිවාසී කෙනෙක් නැහැ අදිස්ථායක කවුරක්වත් නැහැ මේකේ පාලකයෙක් නැහැ මේකේ ආත්මයක් නැහැ මේක අනුන්ගේ දෙයක් මට බලන්න විතරයි තියෙන්නේ කියලා එයාගේ හිත අනුසය මට්ටමන කියලා හිතා ගන්න පුළුවන් මෙන්න මේම මේව එනකොට මට ප්‍රතික්‍රියා නොකර මේවට අහුවෙන්නේ නැතුව රැල්ලට ස්වභාවයක් වශයෙන් මේ මානවවත් අල්ලපු ගෙද මීවක් ප්‍රශ්න නෙවෙයි ස්වභාවයක් කියලා බැලුවොත් තේරෙන්න පටන් ගන්නවා මේ අනුසය මට්ටම අල්ලන්න නම් කොහොමඩක්වත් හොඳ නරක තෝරන්න නෑ. කොහොමඩක්වත් අනුන්ට ආරෝපණය කරන්න නරකයි. කොහොමද ප්‍රතික්‍රියා කරන්න නැතුව මේ ස්වරූපේ යද්දිම අනුන්ගේ චිත්‍රපටයක් බලන්න වගේ බලාන හිතුවොත් එනවා. මේ යට තියෙන විශාල ටෙන්ඩන්සිස් අනුසය ආසය ඒව මේ තාකල් අපි පෙට්ටි අරලා බලලා නැහැ. අපි කරලා තියෙන්නේ ඒව ජස්ටිෆයි කරන්න ඒව මේ අගේ ආඩම්බරේ කරන්න. කරන්න. නැත්නම් ඒකට අහුවෙලා එව්වා කියන ලනුව කාලා පක්ෂයක් අරගෙන කතා කරන්න. එහෙම කරන්න කරන්න අර ආශයන්සි වැඩෙනවා. ආශයන්සි දිහා බැලුවොත් අපි කොච්චර සිල්ලන්ත වෙන්න හැදුවත් සමාජ රාග හිතිවිලි එනවා. දෙයක් නැහැ ඇති. ඒ ඒ කර්ම වේග සහ පරිසර තත්ත්වෙන් කොට එනවා. ඒ වගේම සමාජයට සාන්ත ගතිත් එනවා. භාවනා නොකර සාන්ත ගතිත් එනවා. මේවා තියෙනවා. මේකක්වත් එකම මිනිස්සු ළඟවත් නැත්තේ නෑ. නමුත් අපි ඒවා නොතිබිය යුත්තක් වශයෙන් හිතලා හෝ එහෙම නැත්නම් මේක මම මේ කියන්නේ මම මේ කියන්නේ මගේ කියන ගත්තොත් ඉතින් කිසි වෙනසක් නැහැ මේ ත්‍රිසනාගෙත් එක්ක නැත්නම් භාවනා නොකරන කෙනත් එක්ක යනවා හරියම ලස්සනයි හැබැයි ලස්සන හිතින්නේ මේ සෙල්ලමේ ඇතුළත වහගෙන බැලුවොත් තමයි පිටතර කෙනෙකුට දුන්නොත් වචනයක් කතා කරොත් ක්‍රියාවක් කළොත් ඉතින් ඊට පස්සේ අලුතෙන් කර්ම රාශියක් රැස් වෙලා මේ කෙලස් ත්‍යාවෙත් එතම නෙමත කර්ම රැස් වෙනවා ඒ කර්ම ආය විපාක බාටපත් වෙනවා. මේවා මතුවෙනකොටම මේ යාන්ත්‍රණය මේ යන හැටි කුරුල්ලා යනකොට කහනවා. හොඳටම ෂුවර් හරියට ගහන්න පුළුවන් කියලා. කවුද? ඇසට වඩින්නේ. ඇසට වඩින්නේ. ඒක ගහන්නත් පුළුවන් අනිත් එකනට මේ අඳාර පාන්නත් පුළුවන් කියලා ගහලා බලනකම් මොනම දෙයක්වත් පේන්නේ නැහැ. පේන්නේ මොකද්ද? තමන්ගේ දක්ෂකම් පෙන්වන්න තියෙන අවශ්‍යතාවය තමයි තියෙන්නේ. අපි මේ ධර්ම සාකච්ඡාවකදීලා ඉන්නේ වාඩි මේ මේක මේ මේ කතාවෙන් මම හිතුවේ ඇත්තට මේ කතාව අවසානයේ මේ ස්වාමීන් වහන්සේලා දෙන මේ කාට හරි අවබෝධයක් වෙන කතාවක්. එහෙම කන්නේ නැහැ. මේක මේක ජීවිලා නැහැ නේ එහෙම අවබෝධ කරපු කතාවක් නැහැ. නමුත් මේක හුඟක් වෙලාට වෙනවා. මේකට කියන්නේ ඇබ්බැහි කියලා. අපි ගෙනාවු මේකටම සංස්කාර කියන වචනේ පාවිච්චි කරනවා. අපි ගෙනාවු යම් යම් පුරුදු දක්ෂතා ටික කාලයක් වැඩ ගන්න නැතුව තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඒව ඉබේ ඔටෝ දුවන්න ගන්නවා. ඒක තමයි සාමාන්‍ය හීනේදී වෙන්නේ ඒකයි. ඒ වගේම බීමත්‍රමට ගියාට පස්සේ වෙන්නේ ඒකයි. නමුත් ඒ යම් කිසි මට්ටමේදී හැඟුම් උදාහරින්න ගියාම ප්‍රകൃති ජීවිතෙත් වෙනවා. විලවල මේ වගේ වීතික්‍රමණයක් වෙච්ච වෙලාවක කාට හරි හානියක් වෙනවා. අනාගතේ Tamanට හානි වෙච්ච දවසේ ඉතින් එතකොට ඒ කියන්නේ ඒකෙන් තව නින්නාදි දෙවි රැව්පිලි රැව්ද වේ දුවන්න ගන්නවා. විපස්සනාදී කරන්න හදන්නේ මේ ආපු පමණින් හොඳ නරක තෝරන්න තු ඉතාලම දරුණුවට එනවා. විපස්සනාවේදී අනික්වට වැඩිය දරුණුවට එනවා. ඒක තමයි ඔය තද බල මේ අද කියන්නේ කලකිරීම තද බල ජීවිතේ පාවෙන එක නැත්නම් Taman එක Taman තරහ වෙන එක තද්දට එනවා. ඉතින් ඒක නිසා කියන පුළුවන් තරම් ඉතින් දෙන්න ඉස්සලා සීලක කල්ලාතු පිළිතලා ආජීවිත නිර්පේක්ෂව හැම වෙලාවෙම ඒවා සිහිපත් කරලා වාඩි වෙන්නේ මොකද අර අඩිය තියෙන කුණු අඩිය තියෙන මණ්ඩි ඇවිස්සලා එනකොට නැත්තම් වක්කාර කරනවා. එහෙම නැත්තම් ඇඟට අපත්‍ය දෙයක් හම්බුනාගේ ප්‍රතික්‍රියා කරනවා. එහෙම නැත්තම් හිත කැඩෙනවා. හිත පුපුරු ගන්නවා. ඉතින් ඒකට හොඳ මේ සෞඛ්‍ය සම්පන්න මනසක් තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේවා කිසි කෙනෙක් කියලා දෙන්නේ නැතොත් අනියම් මේක හරහා ගියා. උන්වහන්සේක ධර්මතාවය වුණේ මේක හරහා යන්න ඕනේ. කවුද ඉන්නේ අගවපුදී? ඒ සංකේ වඩින්න කියන්නේ නැතුව. වඩින්න ඇතුළට වඩින්න. ඉතින් ඒකට මේ අපිට බුද්ධ උත්පාද කාලයක් හම්බෙලා තියෙනවා. ඒ බුද්ධ උත්පාද කාලය ඇතුළත හම්බෙච්ච වෙලාව අර අමාරු ඒවා කන්න අමාරුයි. පොඩි පොඩි ඒවා දිහාදි බලන්න අපිට මේ කතා වලින් මේ මොකද්ද වෙන්නේ? නැවත ප්‍රශ්නේ දිහා අලුත් පැත්තකින් බලන්න මේ අනුන්ගේ ප්‍රශ්නයක් දිහා බලලා Tamanටත් මේවා එනවා කියලා තේරුම් ගන්න ගත්තොත් ඇත්තට මේ ස්වාමීන් වහන්සේලා අපට ලොකු මේ මොකද්ද මේ පූර්වාදර්ශයක් පෙන්ලා දෙනවා. මොන ਸਰවඥාන්සේ ඒකෙදි පෙන්ලා දෙනවා වීතික්‍රමණේ වුණා නම් සත්ව ඝාතනයක්. එහෙම නොවුණා නම් අපිට පරිඋත්තාන මට්ටමේ උදියා බල්ලා බල්ලා බල්ලා අනුසේ මට්ටමේ වැඩ කරන හැටි බැලුවොත් එකක් තේරුම් ගන්න පුළුවන් සම්පූර්ණ දෙන්නේගේ හිතවල වෙනවක් නැහැ. ඕකමයි හරස් කරනවා. හැම තැනකදී වෙන්නේ ඕකමයි ආන්නේ ඒක තේරුම් අරගන්න නම් හොඳට මතක තියාගන්න ඕනේ මේ ජවනිකාවේ මුලමදාග කියන තුනම බලන්න. එතකොට ඇත්තටම හිතෙනවා මේ ਸਰවඥාන්සේ කරපු අවබෝධය අපි සියලු දෙනා විසින් කරලා තියෙන්නේ ධර්ම කාරණාවල ඔතෙන් හැබැයි ගෙනියන්නේ හැම වෙලාවෙම. ගෙනියන්නේ වීතික මට්ටමේ සිල් ගැන කතා කරනවා. පරිඋත්තාන මට්ටමේ තියෙන නීවරණ ගැන කතා කරනවා. අනුසය මට්ටමේදී ඔය වැඩේ දිගටම යනවයි කියන එක ගියාම වෙන විදිහට කියනවා අනුසය වශයෙන් තියෙන ඔය මේ කාමරාග පටිග රාගානුසයේ පටිඝානුසයේ නමක් නැහැ බුද්ධිලිකට අයිති නැහැ. ඒක තියෙන්නේ පොදු මානසික මනුස්ස හිතේ තියෙන දේවල්. ඒක මේ මම කියාගත්තොත් තමයි ඒ කියන්නේ අනුසේ ධර්ම වලට මමය මාගේය ආත්මය කියාගත්තොත් තමයි අපි වගකිය යුතු නැත්නම් අපේ කර්ම රැක්කොක්කට අහුවෙලා කර්මයට කර්මසාරට අහුවෙන්නේ. ඒවා දිහා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි හැබැයි මේ වෙලාවේ දැන් ඒක මතුවෙනවා ඒක වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැතුව සමාජ මට්ටමට යන්න දෙන්නේ නැතුව ඒක දිහා බලාන ඉන්න නම් ඉතින් ඒක එකක් තමයි අයිදත් සුබදාරමදී ප්‍රශ්නය ආව කොහොමද මේක කරන්නේ සාමාන්‍යද කරන්නේ කියන්නේ අපේක්ෂා කරන්නේ කියලා. මේක තමයි ඇති. වීතික්‍රම කෙලෙස් නැතර කරපුවම අනුසය නැතර කරපුවම මේ පරිඋත්ථාන නැතර කරපුවම අනුසය ගහන උඩට. ඕගාල ගණගෙන යන පණ තියෙන වගේ පේන්නේ. ඒක බලාපොරොත්තු වෙන්නේ නමුත් සිල් ගත්ත නිසා මම අඩු වෙන්න ඕනේ. බහනා කරනකොට අඩු වෙන්න ඕනේ කියලා හිතුවත් වරදිනවා. අඩු වීම නෙවෙයි වෙන්නේ ඒවා පණ ගහලා එනවා. ඒ කියන්නේ අර පහනනි වෙන්නේ ඉස්සලා පහන මේ ගිනි ගන්න වෙලාව වෙනවනේ. ඒ ඉවර වෙන්න තමයි. ඉතින් ඒ නිසා ඒකට හොඳට මුහුණ දෙන්න. ඉතින් අර සීලයක් රකිනකොට අපි දන්නවනේ මේ සත්‍ය මරණ ආසාවක් ආපුම අපි කොහොමද ඒක නඩත්තු කරන්නේ? වරකමක් කරන ආසාවක කොහොම නඩත්තු කරන්න කියලා. පරිඋත්ථාන මට්ටමේ අපි දන්නවා නම් කාමරාගයක් ආපුවම අපි කොහොමද කටයුතු කරන්න කියලා. ඒ හැඟුම් දෙකෙන් ඒ පරිචය තුලින් අනුසය මට්ටමින් එනකොට මේක අනුසයක් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මේක මට පාලනය කරන්න බෑ හැබැයි මේක එන එක නුසුදුසු දෙයක් නොවේ ඉත්තක් කියලා හිතන්න නරකයි බුද්ධ පුත්‍රයෙක් හදේ. ඉන්න ඕනේ එන්නේ මොකටද? මේක මුලමදාග දැක ගන්න. මොකද මේ අනුසය කෙලෙස් කවදාකවත් අතීත වශයෙන් ප්‍රහාණය කරන්න බෑ. අනාගත වශයෙන් ප්‍රහාණය කරන්න බෑ. අස්පනා පිට එන්නේ. අස්පනා පිට එනකොට පේන්නේ ශරීරයකට යට වෙලා ඉවරයි. ඕන වෙලාවක මේ පරිඋත්තාන මේ විචික්‍රමණ වෙන්න පුළුවන් කියලා නිකන් මීමැසි පොදිය අවසන වගේ තමයි එන්නේ. කරේවන බලහින් එකයි තියෙන්නේ. හරි අමාරුයි. ඒක දරුවචන්සේ සඳහන් කරනවා 1000ක් යුද බිමේදී සටන් කරලා දිනුනට වැඩිය ඒ තමන්ගේ අනුසය එන වෙලාවේදී ඒක දැකගෙන Taman ජය ගන්න පුළුවන් නම් අර 1000ක් දින රඩිය අමාරු. ඒ මොකද හේතුව මේක කිසිම උපකරණකින් කිසිම කෙනෙකුගෙන් උදව් ගන්න පුළුවන් තරම්. තන්නේ ක්‍රම තමන් වඩ아가න ආපු ඒ සීලයෙන් සමාධියෙන් මෙතනක් මේ වැඩෙන ප්‍රඥාවෙන් හරියටම බුද්ධ වචනේ තේරුම් ගන්න. හරියට මේක මේ වමනයක් උඩට එනවා වගේ. තුවාලකින් සැරව දාන්නා වගේ. එහෙම නැත්නම් අකමැති වෙලාවක බඩේ ලියනවා වගේ එන්න ගන්න. එන දේවල් හොඳ දේවල් නෙවෙයි එන්නේ අර පැහිලා තියෙච්ච කුණු. කිනකොට මම නෙවෙයි මගේ නෙවෙයි කියන බැලුමකින් බැලුවේ නැත්තම් අනිවාර්යයෙන්ම මේ හිත පුපුරු ගන්නවා. හිත දෙකඩ වෙනවා. ඉතින් ඒකට තමයි අපි මොකක් කරාට මේ අනුන්ට හේතු කරන්නේ. කනුවට ඇතුලේ තියෙන කුණු. නමුත් මේ කුණ බුද්ධුවේ කියන්න ඕනේ මානව හිතේ තියෙන පොදු කුණ අපි කරන්නේ ඔබ යටපත් කරන එකයි. හරුවත් නැන්සේ විතරයි කිව්වේ හරි තත්ත්වයට ආවට පස්සේ එන්න දෙන්නේ කියලා. අරිසත්‍ය කියන්නේ වීතික්‍රම පරිඋත්තාන මට්ටමේ පාලනයක් නැති මිනිහට ඔක්කොට එන්න දෙන්න බෑ. ආපුවාම අවුලක් වෙනවා. එන්න දුන්න පටන් අරගත්තට පස්සේ තේිනවා මේක නිකන් මේ අර පුරු ඇදිලා ගියා වගේ. සරවගෙඩියක කුණු ඇදිලා ගියාට පස්සේ සාන්තියක් තියෙනවා. භාවනා කරමු නැති එක නම් මගේ දියුක නැත. අවසානේ බලන්න ඉන්නේ නැහැ. එතකොට අර විමුක්ති සුවේ එන්නේ නැහැ. ඒකට දාගෙන පරිඋත්තාන වෙලා මේ මේ වීතික්‍රමණය වෙලා මම මේ පරිවර්තන වීචක්‍රම කියන වචන දෙක පාවිච්චි කරනවා ඒක තේරෙනවද කාටවත් නැත්නම් ඒක නිකන් අපබ්‍රංශද පරිවර්තන කියලා කියන්නේ මේ හිත දන්නවා දැන් මට රාගය ඇවිල්ලා තියෙනවා කියලා හැබැයි එළියට ගිහිල්ලා නැහැ හිත දන්නවා ඒ කියන්නේ හිතට නැගලා නැගිටලා ඉන්නේ තාම ඇඳෙන් බෑලා නැහැ. අවදි වෙලා. වීතික්‍රමණය කියලා කියන්නේ රාගය අනුව කියලා කාමීත්‍යචාරය යෙදිලා කරලා කවුරුත් එක්කත් පැටලලා අකුසලයකට වැටෙනවා. මේ පරිඋත්තාන මට්ටමේ කෙරිලා නැහැ. තව කෙරෙන්න ඕනේ හිත කුලප්පුව තියෙනවා. ඒ කියන්නේ මනුස්සයා නිදි නැහැ නැගිටලා. නමුත් ඇඳෙන් බැලලා ගිහිල්ලා වැඩට පටන් අරගන්නේ නැහැ. පරි විචක්‍රමණය වෙනවා කියලා කියන්නේ සමාජ මට්ටම කඩාගෙන සිල් කඩාගෙන ඒ හොරකමකට, කාමීත්‍යාචාරයට, සතුන් මැරීමට ආදී ඒවා ක්‍රියාවත් වෙන්න හදන එක. ඉතින් ඒ තුන තමයි කෙලෙස් මට්ටම් තුන සර්වඥන්සේ පෙන්ලා දීලා තියෙන්නේ. සීල වැඩ කරන්න ඔය ඒ වගේ සමාජයට බාධා වෙන මට්ටම් නතර කරන්න අපි සීල් රකිනවා. සිල් රැක්කත් භාවනා කරනකොට අපි දන්නවා මේ සිල්පද කැඩෙන්න ඕන මානසික මට්ටම් භාවනාදී අහු වෙනවනේ අපිට. කවුරුත් එක කේන්ති යනවා. රාග ආසාව එනවා. හොරකම් කරන ආසාවල් එනවා. බොරු කීම් කේලම් කීමේ නිකරුවට හිත ඒ මට්ටමට ඇවිල්ලා. ඒවට කියනවා පරිඋත්ථානික පරිඋත්ථානික නැගිටපු අවදි වෙච්ච කෙලෙස්. නමුත් මේ උනත් කාටද බාධා වුණත් නැතත් හැමදාම අපේ මල්ලේ හැම වෙලාවෙම තියෙනවා. කිල්ලෝට හැම වෙලාවෙම කුණු තියෙන වගේ තියෙනවා. ඒ ටික අත ගෑවේ නැහැ කිසිම සාස්ත්‍රුණ ආචරණයක්. උන්වහන්සේලා හිතාගත්ත මේ සමාජයට බාධා නැති මට්ටමට ගිහිල්ලා හිත නතර කරගන්න පුළුවන් වුණොත් ලොකුම ලොකු දේ ඔච්චරයි කියලා. හරුවත් තමයි ඒකට හරියන්නේ නැහැ. අඩිය තියෙන ටික තියෙන තාකල් පැහිම සිදුවෙන දැන් මේ කතා කරන්නේ අඩිය තියෙන ටික අල්ලන්න නම් සමාජයට බාධා වෙන මට්ටම නතර කරලා සිල්වන්ත වෙන්න ඕනේ. භාවනා කරලා කාමච්ඡන්ද ව්‍යාපාද වලින් තියෙන නීවරණ ධර්ම එනකොට අඩු ගන්න තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න තැන අද මේක ඇවිල්ලා ගියාට හෙටත් එන්න පුළුවන්. මොකද අඩියේ මණ්ඩි තියෙනවා. අන්නේ මණ්ඩි ටික දකින්නකම් බුදුහාමුදුරුවෝ විශ්වාස කරන්නේ මේ බාධින සුද්ධයි කියන්නේ. ඒ සුද්ධ කරනවා කියන එක ඒ අනුසය මට්ටම සුද්ධ කරනවා කියන එක පුද්ගලික වැඩක් නෙවෙයි. ඒක මානවයට අයිති පොදු වැඩක්. අපි ශාසනය වෙනින් ඒක කරලා මේක අත්දකලා බුදුහාමුදුරන් ගරු කරනවා මිලක්ක ඇයි මේක කරන්නේ නැත්තේ කියලා ලෝකෙට බනින්න බෑ. මොකද ඒක ලෝකයට අදාළ දෙයක් නෙවෙයි ලෝකයට හිතා ගන්න බෑ මොකද ලෝකයට ලොකු ප්‍රශ්න තියෙනවා. සීලියවත් රැක ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. සමාජයවත් අපි එහෙම නෙවෙයි සීල සමාජයත් ඇති කරගෙන එච්චර ලෝකේ විෂමාචාරව හැදිරෙද්දී බුදුහාමුදුර අපිට කියලා තියෙන පුළුවන් කිව්වා ධර්මයේ කියනවා පුළුවන් කිව්වා සංඝවංශල මේක හැසිරෙනවා මම බලනවා මේක කරන්න කියලා අර අනුශේක ලෙසක වැඩ කරන්න හම්බ වෙනවනම් ඉතින් ඒක කියන සංසාරට එක සැරේ ඒක කරන්න වෙන්නේ නැවත නැවත කරන්න වෙන්නේ නැහැ කරලා සුද්ධ කෙරුවොත් ආයේ මනුස්සයා ඉතින් අර සංසාරෙසික ගැලුනට අර පරාමර්ශණයකට යන්නේ නැහැ. නැවත නැවතත් අර අංශේ සුද්ධ කරගත්ත මට්ටමට යනවා. ඒක ලෝකේ තියෙන ලොකුම විනෝදාංශය බවටපත් වෙනවා. හරි සපක් ඒක. හැබැයි ඒක කෙරුවයි කියලා ලෝක වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමදාම මේ කෙලසිලාමයි තියෙන්නේ. ඒත් මේක දිහා හොඳට දේන කෙලසිච්ච ලෝකේ නිකෙලසි ඉන්න හැටි. විෂම ලෝකේ සමව ඉන්න හැටි ඒ ටික තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රවල කියලා දීලා තියෙන්නේ. අපි සුද්ධ වුණාට ලෝකෙ සුද්ධ වෙන්නේ නැහැ. ඒ සුද්ධ නැතුනට අපිට ප්‍රශ්න තියෙන්නේ අපේ චේතනාව නෙවෙයි. තමන් ඒක කරගෙන යන්න. ඒ නිසා අනුශය කෙලෙස් වල උගාකම අර්ථය තමයි ඒ තමන්ගේ තියෙන ಗುಣ වහගෙන මොනම දෙයක්වත් දන්නේ නැති කෙනෙක් වගේ ඇස්තිමුන්ට අන්ධෙක් වගේ කන්තිමුන්ට බීරෙක් වගේ නිතරම තමන්ගේ හිතේ මතුවෙන தত্ত্ব පිළිබඳ වග කියන මිසක් අයිහින් දශමයක් එහාට මොකක්වත් ඔය කියන්නේ නැහැ. මොකද මේකවත් අපිට දරන්න බෑ. මේක හරි ඇවිස්සනොත් උනාට වැඩිය මොක විචක්‍රමණය වෙනවා පරිඋත්තරණය. ඒ නිසා ඒකම බලාගෙන කොටු කරන්න අර විචක්‍රම මට්ටමේ සීලෙන් පරිඋත්තරණ මට්ටමේ සමාධියෙන් පුළුවන් තරම් සුද්ධ කරගෙන ඉන්න ඕනේ. මේක කන් ඇද්දෙන් අයින් කරන වෙලාව උදැල්ලේ තියෙන කුණු තියාගන්න බෑ. උදැල්ල කුණු තියාගෙන මේකෙන් අයින් කරන්න ගත්තද ඒ වෙන්නේ. ඒක කොහොමඩක්වත් කරන්න බෑ. ඒ නිසා මෙතෙන් හම් වෙන ජීවිතේ බොහොම කලාතුරකින්. භාවනා ජීවිතෙත් බොහොම කලාතුරකින් හම් වෙන්නේ ඔය අඩියට යන්නේ. අඩියට ගියාට පස්සේ බොහොම නිකන් දෙදාසී නැති කෙරුවා. ඔක්කොම ශල්‍යකාරී සුද්ධ කරගත්තා. දැන් හිමීට කලබල නැතුව අවශ්‍ය ශල්‍ය කර්මය කරගන්න. ක්‍රීඩාපණ තියෙන වෙලාව කරන්න බෑ. ආන්නේ වගේ මේ ධර්මයේ තමයි අපි ඇත්තට භාවනා කරන අරණිවාසී පිරිසක් වශයෙන් මතු කරගත යුත්තේ මොකද මේ මම කියන්නේ අතිවිශේෂ වශයෙන් ලෝකයා සාමාන්‍ය සීල ගැන කතා කරනවා. ඒක සාමාන්‍ය සමාධිය ගැන කතා කරනවා. නමුත් මේ අනුසය කෙලෙස් වලට බහැලා කතා කරන්න හරි අමාරුයි ලෝකේ. ඔකට බරපතල ප්‍රශ්න තියෙනවා. අපිට පුළුවන් වෙච්ච වෙලාවට අපි හිතන්න ඕනේ මේ අනුසය කෙලෙස් වලට ගන්න එකම එක උපන්‍යාසයයි කියන්නේ උපමානයයි කියන්නේ මම දැන් මෙතන විතරයි. අපි කියන වචනයක් අනුසය කෙලෙස් වලට නෑ. හැම තැනම කියලා දෙයක් ඇත්තේ නෑ. මගෙන් පිට දෙයක් නෑ. මම දැන් මෙතෙන් එනකොට හැම වෙලාවෙම අනුසය නෙවෙයි තියෙන්නේ. අනුසය ගන්න පුළුවන් වුණොත් ඒක ලොකු දුකක් කරදරයක් තමයි වටිනා දෙයක් අවස්ථාවෙන් චිර සම්පත්තියෙන් වැඩ ගැනීම. ඒ නිසා මේ ඥානන්ද සාසික වචනයක් කියනවා උනාති කියනවා අපි වැල්ලට වැටුනොත් වැල්ලට අහු වෙනවා. මුන්නම හේතුවක් නිසා අහුව තව කෙනෙක් එක්ක සම්බන්ධ වුණොත් දෙන්නගේ තියෙන මේ ගති පහළ වෙනවා. ඒ නිසා වැල්ලට නොවැටිත් බෑ. රැල්ලට වැටුනොත් කාමරා කාමරැල්ලට ඕගේට අහු වෙනවා කියන්නේ රැල්ලට රැල්ලට අහු වෙනවා කියලා රාග ద్వේෂ මෝහ මේ බයට අහු වෙනවා. ඒක රැල්ලට නොවැටි ඔය ගාතාවෙත් තියෙනවා පුළුවන් තරම් තමයි මම දැන් මෙතන නඩත්තු කරන්නේ. අමාරුයි. මොකද අපේ හිත නිතරම ඔය තනි වෙනකොට කල්පනා කරනවා දෙන්නේ සම්බන්ධ කරගන්න. අඩු ගානේ තණ්හා ဒ ුතියෝ පුරුෂෝ කියලා කියනවා. තණ්හාවත් සම්බන්ධ කරගන්න. මිනිහරි හේතු කරගන්නවා දෙවැන්නේක් විදියට යන්නේ ගිය ගමන් කෙලසෙනවා. ඉතින් සාර අබ්බ මේ ඉදිකට්ටක් කෙලින් කරලා තිබ්බා වගේ කොච්චර අබවැක් කරුවත් ඒක අබෑටයක් අතේ තින්න නැතුව වැටෙනවා වගේ පුළුවන් තරම් ඒක ගන්න සේලයක් වගේ පුළුවන් තරම් තියාගෙන ඉන්නවා. Taman වශයෙන්ම තියාගෙන. හරි අමාරුයි. මොකද අපි සංසාරේ සමාජික සත්තු జాතියක්. ඉතින් අර තනි වෙනකොට මේ සීල සමාධි අනුග්‍රහ නොලැබුණොත් තනි ගතියක් පාළු ගතියක් බයක් දැනෙනවා. එහෙම වුණාට පස්සේ තමයි ඔය කෙලෙසයක් ඇවිල්ලා හිමීට යාළුවෙක් වශයෙන් අත දෙනවා. ආ යම් මාත් එන්නම් කියලා. නමුත් අරගෙන යන්නේ කොහේ හරි ලන්න කරලා තමයි. ඒ නිසා හරි පෞරුෂත්වයක් ඕනේ මේ පැත්තට යන්න. හැබැයි මේ පෞරුෂත්වය නැත්තකම නෑයි කියලා ලැජ්ජ වෙන්න එපා, බය වෙන්න එපා. මොකද කරගෙන යන යනකොට වෙලාවක හම්බ වෙනවා තීරණාත්මක මොහොතක්. අනේ එතෙන්දී මේ නියම වචනේ තේරුම් ගන්න ඉදිරියට යන්න පුළුවන් වුණොත් ඉතුරු වෙන්නේ ගිය මිනිහා නෙවෙයි. වෙන මිනිහෙක් තමයි ඉතුරු වෙන්නේ. වෙන මිනිහෙකුත් නෙවෙයි වෙන මොකද්ද ඉතුරු වෙන්නේ. ඒකට හැබැයි වෙනසක් වෙනවා. ආදරණීය දේශනාදී මේ දැනගලි සිහිනාවේ කියන දේන සිහිනුවා කියන සාමාන්‍ය නිරෝධයෙන් සමාන කරලා ආවිදින මුලදක ප්‍රාවේණික මේ සිහිනා විශ්ිදන්නේ ඒ වගේම සාමාන්‍ය කියන සිහිනා කමිටියේ කරන දේ සාමාන්‍ය ලෝකේ බලාපොරොත්තු වෙන්නේ දැන් වර්තමාන සිත සම්පත් කර ගැනීම කියලා කියනවා. දැන් සමාධි මට්ටම. අංශය පරිවර්තන කිව්වේ ඒ ගැටුම අංශය මට්ටමට අපි හිත ඇතුලේ තියෙන දේ. හිත ඇතුලේ තියෙන අපේ හීන දෙන්නේ තමයි කවුද ජීවිත වාගේ කියන්නේ. අපි ගත කරපු රාග වෙන සිද්ධියේ ඒවානුකූල නැති දෙයක් හීනකට අපිට වෙන්නේ. අපිට මේ தත්ත්වයේ තුනදී ඇදෙන්ට සමාධි මට්ටමේ සිතපත් කරලා අපේ හිත අතීතයේ ගත සංස්කාර වල අතීතයේ ගත සිද්ධීන් වල අතීතයේ ගත සිද්ධීන් වල තාමත් රාගෙනවා. ඒක අපිට අවශ්‍ය කුමන තෙන්දා සාරදී නෑ ඒක මතු කර ගැනීමක් කියන්නේ බුදුදාන බුදුදානෝගේ උගඩේනවා. අනේ ගොඩ වෙන අවස්ථාවක වර්තමානයේ තුලින් ඒක හරියාකාරව ගොඩ නිමසා බැලීමක් නැත්නම් අපිට පුළුවන් නම් අපි සමාධිය රැත්තේ ඉන්න වෙලාවක හරියට වර්තමානයේ නියමගත විඳනවල අතීත සිද්ධීන් මතු කරගත්තොත් මේ මතු කරගෙන අතීත සිද්ධීන් කියන්නේ සත්‍යද බලන එක. ආගේ ගත තනියරෙක් අතීත සිද්ධියක් කියන්නේ අපි ඇතින් දරුවයක් කර කණින් හබ්දයක් කරගෙන. මේ සිද්ධියට අපි හිතපු දෙයක් තමයි අපිට රාගෙට තියෙන්නේ. ඒත් අපිට පුළුවන් නම් මේකත් මේ හිතුව දෙයක් නිසා ඒ රාගෙම ඉතත් තියෙන අදත් තියෙන කියලා අපිට ඒක ඉතින් යටාරින් කරන ඉලක්ක ක්‍රම කරන අතීත සිද්ධිය අදාළ නෑ ඒකදී පිළිවෙලක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා කියන්නේ ඔය කියන එක පස්සේ එන්නේ. ඔය කියන එක මේ අන්වේ ඥාන වලට ඉස්සල්ලාම කරන්න තියෙන්නේ තමන් අනුසේ වශයෙන් මේ වැඩ කරන තමන් දන්න සමාධියක තියෙනවා මේ ආනාපාන ඉඳගත් ඉන්නේ හිත පිට යන ආනාපාන ඉඳගෙන හද්දකට යන වේදනාව කමක් නැහැ මේක වෙන්න පුළුවන් මේකෙන් කෙලෙසින්නේ නැහැ නේ මම ආනාපානෙත් තියෙනවා හිත යනකොට ආයෙත් එන්නේ ආනාපාන ඒ ගියාවයි මම ගැන කලබල වෙන්නේ ඔය කලබල වුණොත් තවත් ආනාපාන පිට යන්න යනවා ඒක වෙන්න පුළුවන් ඔගේ ප්‍රශ්නයක් නැහැ ආනාපානෙත් ඉන්නවා ආනබන පුළුවන් තරම ආශ්‍රයගෙන ඉන්නවා ඉන්නවා කියලා හිත කලබල කරන්නේ තු ඉන්නකොට අරවා ඡන්ද පරසය. ඡන්ද පරසයල හිතවිලි වල නම් ගම් අර්ථ හිතන් දෙන්න පටන් ගන්නවා. සද්ද හිච්චාම මේ සද්ද හොඳට විස්තර වෙන්න පටන් ගන්නවා. වේදන ආපුවාම කපන්න කොටන්න වගේ එන. ඒකට තමයි දැනගන්නවා දැන් මෙයාට කේන්ති කියලා තියෙන. යාගේ රජ්‍යත් එකට අත තියලා තියෙන මිනිහා දැන් ඇවිල්ලා බලපෑම් කරන්න හදනවා. වේගෙන් බලපෑම් කරනවා. කරන්නේ මොකටද ආනපනට ගන්නවා. ආනපනේ යට ගන්නවා. ආනපනට ඉන්න දෙන්නේ ඉතින් ඉන්න දේ අපි පැත්ත ගත්ත මේ කනපන මිනිහට තෝ යන්න එපා කියලා ඉතින් අපි කරන්නේ අහිතවුල් කරගන්න. අපිට කියන්න පුළුවන් හරි ඕකෝ කොහොම තමයි පේතක් දැම්මම වගේ තුවාල පොඩ්ඩක් වනමුකේ රිදෙනවා. ඒක කොහොම මිමු. ඕකේ මා කෙලසෙන්නේ නැහැ මොකද හේතුව මගේ චේතනාවක් නැහැ. සද්දාවට මම මොකක් කරලා නැහැනේ. මම තෝරන්න වෙනන්න ගියේ නෑ. සිතුවිල්ල කාට හිතිල්ල රාගෙන් ඉල්ල කොනාට මේවා ඉන්න පුළුවන් කර්මකට ඕක. මොකද මට අරසට අනපාර ඉන්නවනේ කොතන කාට තව පොඩ්ඩක් ඉහට ගන්න පුළුවන් කියලා ඒ අර ගංගේ ගහගෙන යන මිනිහා පිටු ගහෙල් එන්න වගේ හරි ආනාපාන ගැන විශ්වාස කරමි. මේ වෙලාව මට අවාසි. නමුත් මම යාට ගහ ගන්නවත් තරහ වෙන්නවත් යන්නේ නෑ. ඇවිල්ලා ඵලයන් මේ ඉන මේ හිතවිලි වේදනා හද්ද මං කියන රාග ද්වේෂ මොහොන එනකොට මෙහෙමයි වැඩ කරනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි එනකොට මෙහෙමයි වැඩ කරනකොට මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා ඒ මුලමදාගේ පේන්නා තිනවා හැබැයි ඇහැ බලන්නේ ඥානපාණිය. ඒක බොහොම සියුම්. තේරෙන්නේ නැහැ. මේ කට්ටිය ඇවිල්ලා වැඩ කරගෙන යනවා. ආන් මේ විදිහට ඒගොල්ලොන්ට ඇවිල්ලා කිසි කෙනෙකුට හැප්පෙන්නේ නැතුව ප්‍රතික්‍රියාවක් නැතුව ඒ වැඩ පෙන්නලා යන්න අරින්නවා. මුදතෝම වේගය ඇවිල්ලා රාගය ඇවිල්ලා අඹරනවා. නැත්නම් තෙත් කරනවා. ද්වේෂය ඇවිල්ලා සහලවනවා. ඉතින් ගියා මෝහය ඇවිල්ලා අන්ධකාර කරලා ඔළුව කරකවලා නිකන් ඔළුව බාත් කරලා වැටිලා ඔක්කොම කරනවා. ඔක්කොම දිහා බලනවා නිකන් අර ආරක්ෂක යන්ත්‍රයක් වශයෙන් ආනාපානෙ තියාගෙන. අන්නේ මේ එන්න එන්න එන්න එන්න එයාගේ බල කැවෙන බල බින්දිනවා. හැප්පිච්ච ගම. ඉවත් එක ඉව එපා උඹන දෙකින් කියපු ගමන් ඒවට බලය ලැබෙනවා. එචා මේවා යන්න යන්න පටන් අරගත්තට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා අද මේ පරිඋත්ථාන කියලා නැති නිසා විතික්‍රම කෙලෙස් නැති නිසා අද මේ සිද්ධිය මම මුලැමැදාක දැක්කට මේ සෙල්ලම තමයි ඊයේත් වෙලා දෙන්නේ හෙටත් එන්නේ ඒක තමයි මම නමුත් මෙච්චර විවේකීව මේක දිහා බලන්නේ අපි හැප්පෙන හැප්පිච්ච ගමන් මම බලන ඉන්න මම හිත අවුල් කරගත්තට පස්සේ ඒව අවස්ථාව අරගෙන අපිව තලනවා පෙරනවා ඒ නිසා මේ සිද්ධිය හේතුවක් ඇතුව වෙන්න තින්නේ අරුවඥානන්දට වැටෙනවා මට දැන් වැටෙන්නේ නැහැ නමුත් මම මේ නැව පෙරලා ගන්නෑ දැන් කාන්ට මේ සුලිසුලඟක් තියෙන්නේ නැහැ. පදින්නෙත් නැහැ. කොහොම හරි නැංගුරන් දාලා නැම තියාගෙන ඉන්න ඕනේ. කෙලින් කරගෙන පස්සේ හුලං මේ නැකුණාට නදිනවා පස්සේ යන්න පුළුවන් කියලා උන්නෝයේ දක්ෂකම අර තද්දි තද්ද අවුල් පාෂේ මැදදී තීන්දුවක් කරගෙන තු යන්න පුළුවන් වුණොත් අපිට හොඳට තේරෙනවා භාවනා කළත් නොකළත් ඕක තමයි අපේ හිතේ தත්ත්වය. නමුත් කවදාකවත් අපි උතරන් අඩියට ගිහිල්ලා බලලා නැහැ. අඩියට ගිහිල්ලා නැසැලි. උපේක්ෂාව, තිතික්ෂාව සහිතව බලලා නැහැ. බැලුවොත් ඔක තමයි ලබුවචනසිකේ පාඩ. ඔක තමයි රහතන් වහන්සේලාගේ පාඩ. ඔක තමයි ආර්යයන් වහන්සේලාගේ පාඩ. හැබැයි බොහොම නිහින තත්යක් පේන්නේ. බොහොම බය ආදී, බොහොම නෝන්ජල්, බොහොම ප්‍රතික්‍රියා නොකරන. ඇත් තිබුණාට මොකද බීරෙක් කණෙක් වගේ ඉඳලා ගිහිල්ලා තියෙන්නේ. කන් තිබුණාට මොකද බීරෙක් වගේ ඉඳලා ගිහිල්ලා තියෙන්නේ. කොන්දපණ තිබුණාට කොන්දපණ නැති මිනිහෙක් වගේ ඉඳලා ගිහිල්ලා තියෙන්නේ. පණ තිබුණට මලමිණියක් වගේ ඉඳලා ගිහිල්ලා තියෙන්නේ. නමුත් උන්වහන්සේ කියනවා ඒ දීනකමේ හීනකම වටිනවා. ඒකට කියනවා ආර්ය වංශයේ වැඩපිළිවෙලක් මෙතන තියෙන්නේ. ඔබ පොළුව බේරගන්න. ගියාට පස්සේ තේරෙනවා මේක ඔය ලැබිච්ච ප්‍රත්‍යක්ෂ ඥාන නිසා අන්වේ ඥාන වලට දාපුවම ඔය පස්සේ කියපේක තේරෙනවා. ඒ තමයි ඊයේත් වෙන්නේ නැති වුණා මේ ඉස්සරහින් මනුස්සයෙක්ට වෙන්නේ. ඒ මනුස්සයා මේ සිද්ධිය දැකපු නැති නිසා වර්ග කරනවා. තෝරනවා. අරේ හරි මෙයා වැරදි කියලා. සිද්ධිය දැක්කනම් තේරෙනවා අපිට මේක වර්ග කරන්න ඒකට ඉල්ලන්නේත් නෑ අපි බලාපොරොත්තු වෙන්නේත් නෑ අපි තීන්දුව කරන්න කියලා අහුවෙලා තියෙන්නේ නොදැක්කා වගේ ඉඳ නෑ වුණා වගේ ඉඳ පොඩක් ඈත් වෙලා බලන්න මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන්න එතකොට හිතනවා නෝන් ජල්පව ඉතින් එනම් එපා වෙන ගතිය ඒකාකාරීකද මොකද්ද මේක මේ කොන්ද පයින් තියෙක වගේ කියලා අත්ත දාපුවම නගුණා ඉතින් ඒ වෙලාවේදී සම්පූර්ණ බුදුන් සිහිපත් කරන ධර්මයේ සිහිපත් කරන සංඝයා සිහිපත් කරගෙන අනේ මේ දේශරිත ආර්යනාන්දලා මොනතරම් ලෑස්ති වෙලා මොනතරම් ඉවසීමකින් මේකට මුණ දීලා තියෙනවද මොකද මේ සාසන ගෞරවය මේ ධර්ම ගෞරවය ඊට පස්සේ උන්වහන්සේලාට පුළුවන් මේ කට්ටිය පාළුගේ වළම්බින් හැටි අල්ලගන්න ඊට පස්සේ ඕන තරම් බණ කියයි ඕන තරම් සංසන්දනාත්මකව අන්වේ ඥානවලට දෙන්න ඕන ඉස්සලාම කරන්න ඕනේ පෙත්ත කපල යනකම් ප්‍රත්‍යක්ෂයෙන් ඉන්න එනකොට අපි ළඟ තියෙන තණ්හා මාන දිට්ඨි මැක්කෙනවා. අපි නිහී නිකන් මේ වැල්කට විල්කේ තත්ත්වයකට. නිකන් අර අරපු ගැරන්ඩි හැවත් අතරපත් කරන්න. හරියම අපි කැමති නෑ ඒක. එහෙම වෙන්න දෙන්න පුළුවන් මේක අර කයි මේකයි කියලා තපයිලා. ඒ තියෙන ආයෙත් ඊට පස්සේ අර අර මෙතෙක් කළා රටවල අයින් කරපු සේරම තොගේ ඇතුළට. ඒ නිසා අර මට මං ඊයේතර කතා කරලා කිව්වේ ඒකයි. ඒකේ මේ හොඳ නෑ මේවා කියන එක මම යුනිවර්සිටි එකේ ඉන්න කාලේ නාටකමක් බැලුවා රතු වැට්ට කාරී කියලා. ඒකෙදී ඒ රජුරවන්ට වෙඩි වැදිලා මැරෙනවා. රජුර සිංහාසනෙමයි මැරලා වැටෙනවා. සිංහාසනේ පිටිපස්සේ තියෙන ලේ පැල්ලා. පැල්ලම තමයි සිංහාසනේ තියෙන්නේ. මැරලා වැටෙනවා. මැරලා වැටෙනකොට ඉතින් මේ දුර්දුපාලයා කතා කරලා කියන රජුරු නෑ රජ කෙනෙක්පත් කරන්න. ඊට පස්සේ කට්ටිය ඉදලා රජුරු කෙනෙක්පත් කරනවා. ආ මිනිහා හොමන්නේ මේකේම. ඒකට අඩු කුලේ මිනිස්සේ කද වෙනවා. රජු වලට තද වෙනවා. මැරිච්ච රජු වලට තද වෙනවා. හදකල යක්කෝ මේ ගස් කෙටි ගන්න හිවලුන්ට රජකම් දෙන්න පුළුවන් මැරුණොත් මට මේක ඉවසන්න බෑනේ කියන්නේ එනවා වේදිකාව විතරයි. ඉතින් <laughs> දොරටු කඩගෙන නාඩගේ මැටේට තමුන්නාද තියෙන ගිහිල්ලා මැරෙන එක ගිහිල්ලා මැරෙන. කිනෝ රජු ආය සිංහාසනෙට ගිහිල්ලා ආය නාඩගම් පටන් ගන්න. ඌක තමයි අපිටත් අපිට මතක නැත්නම් මේ නාඩගමට මේ රජුරවන්ට ඇඳලා තියෙන්නේ අපි රාජවංශය රකින්න හදනවා. මේ කොහොමඩක්වත් රජවංශය කැපන්නේ කියත් රජ වෙනකොට ඒ නාඩගෙමේ හැටි දොරටුපාරගෙන තමුසෙට ජීන්නේ මේ වෙලාවේ නාඩගෙම හැටියට රජ මැරෙන්න සිංහාසනයට ගිහලා මැරෙනවා. යාලත් මනෝරත්නේ ඉන්නේ මැරෙනවා. ඊට පස්සේ නාඩගම යනවා. ඉතින් අපිටත් තේරෙන්නේ නැහැ මේක නාඩගමක්ද මේ මොකද්ද වෙන්නේ කියලා. මම ඔය සෙල්ලම තමයි භාවනා කරන හැම කෙනාටම වෙන්නේ ඒ භාවනා කරනකොට තියෙන ඔය ඇත්තත්තේ යන්තෙක් වගේ ගති, කන් ඇත්තේ වීරෙක් ගති ටිකක් දුර යනකම් කරත හැකියි අපිට. ඕනට වැඩි ගාගෙන එනකොට අන්න ඉතින් කඩුව ගත්තාට මරණ බව මතක නැහැ. මම මේ ගිය සක්කාය දිට්ඨිය කඩන්න බව මතක නැහැ. සක්කාය දිට්ඨිය ඉන්නේ රින්නාත නැහැ. කරපන් කස්කෙඩි කන්න හිලවුන්ට හේවලුන්ට මෙහෙම රජකම් වෙන්න පුළුවන් තු මරුණත් මට මේක ගන්න බෑ කියලා. අන්තිම වරට මුළු භාවනා යෝගාචර ජීවිතයෙන් විස්තර වෙනවා. මේ මේ සිද්ධිය වෙන්නේ. අපිට මතක නැති මේ මොකද්ද මේ කොරෝනා මේ මේ නාටකෙම නාටකමක් බව දන්නේ නැහැ. මැරුණත් මට මේ රජකුලේ නොවන මිනිහ රජ වෙනවා දකින්න වෙන්න දෙන්නේ. මතක තියාගන්න ඒ වෙලාව අපිට ගහන්නේ රජකුලේම කෙනෙක් නෙමෙයි. සුනීත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙලෙස් වල හැටි. ඒකෙදි මේ මං වගේ රොඩ් එහෙම දෙන්න වෙන්න බෑ කියලා හිතුවනම් මහා නිමුණක්වත් නැහැ ඉන්නේ විභීෂණ පාගල. ඒලාට ඉතින් අර සාරිපුත්‍ර සාමි කිව්වේ ඌ වසල ධර්ම සත්‍යක්ලා වගේ හිටපන්. අංකරිති ගුණෙක් වගේ හිටපන්. කටුවක් හදරගත්ත හිඟන්නේක් වගේ හිටපන්. මේ මේ කතා කරන්නේ කවුද? බ්‍රාහ්මණ කුලයක ඒ උරුමකාර මිනිසයා. සර්වඥාන්සිට කියන්නේ අපි මේ වෙලාවල් වලට අන්න එහෙම ඉඳලා අන්න එහෙම යටහත් පහත් වෙලා තමයි මේ සක්කාය දිට්ඨි බින්දේ. මේ මේ මාන්නේ මේ ඔළුව උසගෙන එනකොට ඒක කඩන්නේ. හැබැයි ඒක මේ වමනේ කරපු එක කාය කනවා. වෙන මොනවාක් කියන්නේ දැන් තමන්ම වගන කරපේවා කන්න කියලා කිව්වොත් ඉතින් මේ ඉස්සර හිටියා මේ වතුරේ ඩ්‍රයිවර් කෙනෙක් ඌ බීලා බස් එකේ යනකොට මමනේ ආවම කලා ආයිලිනවා එළියටම එනවා ඉතින් මේකේ අරක්කු තියෙනවලු ආනගෙනගේ අරක්කු ආපහු ගිනවා ඉතින් අර බලහනේ මොනම යගේ කොටක් කරන්න බෑ එළියට දැමලා බෑ කියන ඕකම යෝගාචර ජීවිතේ ඔయిత වැඩිය පල්ලහැට බහින්න බහින් නැත්නම් අපිට අත්දකින්න හම්බෙන්නේ සක්කායදිට්ඨියයි කිය. අපි නිකම්ම නිකම් කුණුකොට දැම්මත් දහපු විඤ්ඤාණය බලන්න එපා. මේ මෙහෙම වෙන අතප්පයකට ගත්ත මේ දැන් ඇති කියලා යන්නේ. ඒ නිසා ඔය මේ චූලසීනාදී සූත්‍රයේ ඒ ਸਰවඥාන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ විඳපු නිග්‍රහ සහ පත්‍ත්‍චි තත්ත්ව කියලා බලන්න. එපයි කියලා තියෙනවා කියවන්න ඕනේ නෑ මෙවුවා. උඹලට මෙච්චර දුක් විඳින්න ඕනේ නෑ. මේ නමුත් මම මෙහෙම කරලා ආවේ. මාංශයේ මේ මේ දොතරක් ක්‍රියා කරන කාලේ අසුචි පල පහ කරලා දිවල දිවෙල් ලෙව කනවලු පස්සපැත්ත. පුළුවන් ද බලන්න. ඇති තාක් තියෙනකම් පහ කරපු අසුචිම කකා ජීවත් වෙලා ඉඳලා තියෙනවා. පිට කරන මුත්ත සේරම තියෙනකම් කකා ඉඳලා තියෙනවා. ඉතින් රජගෙදරක හිටපු කුච්චර දෝ සුරංගනාවෙන් දාලා ගිය පුසුතියා ඒව ඉතින් කවුරුත් කරපු දෙයක් නෙවෙයි නිසා ඒකේ හිතා ගන්න පුළුවන්. නමුත් කොහොමද කියන්නේ සබාව? මගේ අසුචි පිට වෙන තාක්කල් කකා මම වෙන කිසිම කෙනකින් ආහාරයක් ගන්නතු හිටියා. මුත්‍රා පිට වෙන තාක්කල් අන්තිම බිඳුව දක්වා බිබී හිටියා. ඒ කියන්නේ මේ සක්කාය දිට්ඨියට පෙන්වන්න ඕනේ බොයි ගෙනියන රාමුවත් එක්ක එහා පැත්තට යන්න බෑ. ওই රාමුව කඩන්න. ඒකට අපිට මොනක් කරලා දෙන්නේ අපිට සල්ලි දීලා පිට කට්ටිය කඩනවා අපිට. අපිට මෙයාට ස්තුති කරලා පැත්ත කරලා නිකන් කඩන වෙලාවට නම් අපිට උගේ බෙන්ද කඩන්න හිතෙනවා. එනකොට හිත සිතන අනේ මේ මනුස්සයා තමයි මට මේක මාන්නයක් තියෙනවා පෙන්වුවේ. මේ තමයි රාගේ තියෙන බව පෙන්වුවේ මම තමයි මොහේ තියෙන බව පෙන්වුවේ කියලා. ඉතින් අර බොයපු සායරෝ කියනවා ගිහිල්ලා ස්තුතිවන්ත වෙන්න එපා. ඒ පෙන්වුවේ කනට ඉතින් ස්තුතිවන්ත වෙන්න කියනවා තියෙනවා. ඒ වෙන කෙනෙක් පෙන්වන්න බෑ. ඒ මනුස්සයා පාරමිතා පුරාගෙන ඉන්න තියෙන මේ භාවනා කරන කතියට කේන්ති ගන්න එක. මොකද කරන්නේ? අපි හිතා ගන්නවා මේ කේන්ති අනිසානේ කේන්ති ගන්න පුළුවන්. තින්චා ඔය අනුසය කෙලස් මට්ටමට ගියාට පස්සේ මේ ජීවිතයේ තියෙන හැම පරිේශණයක්ම ආර්ය පරිේශණයක් කරලා බලන්න වෙනවා. ඒකයි මේ තනියම ඉඳගෙන පරිසල්ලාණයක ඉඳගෙන සීලෙන් සමාධික පිළිහිටලා උද්‍යඥානස් පෙන්න පුිර දිගේ ඔය ටික ඔක්කොම එනකොට ආයෙ තෝරන්න බේරන්න යනවා. තෝරන්න බේරන්න ගියොත් ආයෙ ලැබෙන්නේ සක්කාය දිට්ඨිය. ආයෙ ලැබෙන්නේ තණ්හාව. ආයෙ ලැබෙන්නේ මානය. ආයෙ ලැබෙන්නේ දෘෂ්ටිය. ඉතින් ඕක කවුද කතා කරලා කියලා දෙන්නේ අපිට? බුදු කෙනෙක් අර අර අන්තිමටම ගිහිල්ලා මෛත්‍රී කරන කෙනෙක් අර කවුද කියන්නේ ඕකත් පළයි කියන. කියන්න බෑනේ. මම කියනවා මම තියෙන තරම් අසුචි කාලා මම අන්තිම මොහොතේකම් හිටියා. තියෙන තරම් මුත්‍රා පිළ මම හිටියා. ඉතින් ඒක කියනකොට මේ ළඟදී අර පුතු මුතු වේදජ්ජපි කියලා උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා අර පොතත් කියෙව්වා ස්වාමීන් වහන්සේ කිව්වා මට. ඔව් මොකද්ද කියලා? අර අර පුතු. ඊට පස්සේ මම මොකද්ද කියලා. මොකද ඒ මොන දේවල් පුතු මුත්තේ ඊට පස්සේ මම කිරුවද අයියෝ ස්වාමීන් වහන්සේ ඒක නම් කතා කරන්න එපා කිව්වා. මුතරන් කියවා කිව්වා ඕ නිවන් දැකලා වැඩක් නැහැ කිව්වා එහෙමනම්. ඒක කරන්න නම් මොකටද නිවන කියලා. අර ඒක මහත්කවරු මං කීලිවිලා කිව්වා මේ සරුවචන් වහන්සේත් කරුවා කියලා. එහෙමනම් ඒ සරුවචන්සේගේ නිවන මට එපයි කිව්වා. එහෙනම් ඒ සරුවචන් ඒ නිවන මට එපා. එයා කියනවා මේ මේ භාවනා කරන්න ඉන්න විදිහ නැතිද මේ වැසිකිලි එක ගඳ එනවලු. ඉතින් මං ගියා යෝ ඉතින් සිම්පල් නා ආණ්ඩු කක්කුසියට ගිය ඕන කෙනෙකුට ඕක සිම්පල්නේ. එහෙම බැරිලු. ඉතින් මං ගියා මෙන්න මෙහෙමයි පොතේ ලියලා තියෙන්නේ. එහෙමනම් ඒ නිවනත් මට එපා. ඒ කියන්නේ මම ඕනේ මට නිවන එපා කියන්නේ මගේ මේ තියෙන අගයන් ආඩම්බරයන් ටික ගෙදර ගෙනියන්න මට ඕනේ. ඒක නිවන වෙනුවෙන් කැප කරන්න ඕන බෑ. ඉතින් ඒ සාංකව කතා කරනවා. මට ඒක පිළිබඳව මම කිසි තරහක් නෑ. මං නිතරම බලන්නේ මම යම් කිසි දෙයක් කොන්දේසි ඉදිරිපත් කරනවා. නිවන වෙනුවෙන් මට මෙහෙම තියෙන්න ඕනේ කියලා කොන්දේසි ඉතිපත් කරනවා නම් මම යා තියෙනවා කොන්දේසි මේ නිවන පවතිනවා. කිසියම් කොන්දේසි විරහිතව අපි දැන් බුද්ධ පුත්ත අපි පාවා දුන්නාට පස්සේ බුදු දහමසේ පෙන්ලා තියෙනවා මම මෙන්න මේ සීමාව ගියා. මේ මේ මේ නින්දාවල් මම ලබලා තියෙනවා. අපි ඒකෙන් අරිඟුවක් විඳලා නැහැ. හයෙන් එකක් නෙවෙයි 10න් එකක් විඳලා නැහැ. ඒ නිසා අපි හිතා ගන්න තියෙන දැන් හැබැයි වැඩි. දැන් ඉතින් ඔය මූණට වදිනවයි කියලා කියන්නේ වැඩේ යනවා. මේ මුලමදාක බලනවා මිස මේ අර අට්ඨ කුක්කුච්චක පාද කුක්කුච්චක නැත්තම් වචී සංස්කාර මනෝ කාය සංස්කාර වලට මට්ටමට යනකොට එනවා ඒක අර ගැම්මට එන්නේ පුළුවන් තරම් හිතා ගන්න ඕනේ කිසි විදියකට වීතික්‍රමණය වෙන්න දෙන්නේ නැහැ ප්‍රකාශ කරන්න ඕ ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ ඇතුළතම පුළුවන් තරම් බලන්න බල බල බල බල ඉන්න හැබැයි ඒකට ලොකු මේ පුහුණු කරන ලද මනසක් සහ පෞෂත්වයක් අවශ්‍යයි ඒක මේ බලහන යනකොට මේ සිංහල බුද්ධ ආගම විතරක් තියෙන එකක් නෙවෙයි මිනිස්සු හැම ආගමකම හැම රටකම ඉඳලා තියෙනවා එහෙම. නමුත් අපි භගවත්ඥාන්සේ තරම් මේ අනුශේ කපන මට්ටමට ගිහලා නැහැ. දුක් විඳලා තියෙනවා. හැම නායකත්වයක්ම දිහා බලන්න. හැම ඔය යමක් හොයාගත්ත වීරයෙක්පත් වෙච්ච පුත්තිල බලන්න කියා ගන්න බැරි කුණ ගොඩක් තියෙනවා. ඒ ටික කියන්නේ එයා කියන්නේ ලෝක සම්මාන පැත්ත. මේ හැම කෙනෙක්ගෙන් බලුවාම විඳමනේ අන්තිම කෙලවරට විඳලා තියෙනවා. විඳලා ඉවර වෙලා ඊට පස්සේ මිනිස්සු දන්න මේක ජම්මේ මේ ඇති සංසාරේ ඇති යෝග. කවුරු කොන දෙයක් නෙවෙයි. හිතන තාක්කල් මම එක්ක සහ කවුරු හරි හැදෙනවා. මේ දුකමයි. ඔක තමයි බුදුහාමගේ ඇති ඇති ගුණ දුකයි කියලා ඒකට මුණ දුන්නකම අප්පා බුදුහාමගේ පේන පටන් අර ගන්නවා සජීවී වෙනවා. කොහොමද මම කතා කරන වැඩි හ්ම් නැත්නම් අපේ ජීවන්නේ ඉගෙන ඉගෙන ගන්න මොනවද දන්නේ නැහැ කොහොමද මම ආරාධනා කරනවා මේ අපබ්‍රංශ තේරෙනවද දන්නේ පාතකම තියෙන්නේ ඈ කනවනේ ඒගොල්ලෝ කනවා ඇහෙන්න දවසකට ඌ ඉතින් නොකියලා දුන්නාට පැවිද්දන්න තමයි ඔක අඩු. මම හම්බ කරලා දෙනවනේ කට්ටිය. හම්බ කරලා කන එක නැති ඔක හොඳට තේරෙනවා. අයියෝ දරුවෝ හදන්න ගියාම ගයක් හදන්න ගියාම මොන තරම් මොන තරම් විඳවන්න වෙනවද? ඒකත් ඉවරලා ඒකට ගියාට පස්සෙත් ඉවරයක් නැහැ. ඊට පස්සෙත් ආයෙ කතා කරනවා. ඊට පැවිද්දට ගියාට පස්සේ මේ හැබැයි බුදුහාමුදුරුවෝ දුක නැතුව කියලා තියෙනවා. ඒත් කියවනවා නම් සූත්‍ර පිටකේ කියවනවා නම් කිසිම තැනක හංගලා නැහැ. කිසිම දෙයක් වසංගලා නැහැ. දුවර කියලා තියෙනවා අනික අනික පොත්වලත් නැතුව නෙමෙයි හැබැයි. බයිබලේ වුණා සෑහෙන විස්තර තියෙනවා. කුරානේ වුණා සෑහෙන විස්තර තියෙනවා. ඒ ඒ නරක පැත්ත. මේකේ නරක පැත්ත වෙන්න තියලා තියෙන්නේ පහඩමක් ආදර්ශයක් විදියට. මෙන්න මෙහෙම මෙහෙම කරන්නයි කියලා. ඒ නිසා විඳින්න පුළුවන් දුකක් නම් කාටවත් චෝදනා කරන්න බෑ. බුවාන්තරම් විඳින්න ඒක නිහිනකමක්වත් බය අඩුකමක්වත් නෙවෙයි. තමන්ගේ තියෙන ප්‍රතිශක්තිය වඩන වැඩක්. මේක තරුණ කාලෙදිම කරගන්න. වයසට යනකොට ලෙඩ වෙනකොට ඕක කරන්න බෑ. හිත දිගිරි දහගෙන වෙවුලනවා. පුළුවන් තරම් ගන්න ඕනේ පැමිණි දුක් පැනිරහයි කියලා. හැබැයි මිත්‍යා දෘෂ්ටික වෙඳලා ඒ වැඩේ කරනවා නම් ඒක තුච්චයි නිහිනයි. කිසිම තේරුමක් නැති වැඩක්. මොදේ ඉඳින්න හදනවා මේ සම්මිය දෘෂ්ටික හිතලානේ අපි අපි අදිස්ථානය කරන් තියෙනවා අපි මේ ජීවිතේම බුදුහාන් තරම් මේ රාග දෝෂම දුරු කරන්නයි මේ කරන්නේ කියලා ඒක විදිහ බලාපොරොත්තු වෙන්න බා කාපට් දාපු පාවඩේලපු පාරක් කොහොල්ම තමයි ඒක එන්න තරමට හොඳයි මේ සී බුද්ධිය තියෙන වෙලාව යන්නේ වේවන්‍යම්මි අජෝපගතෝති අභින්නම් පච්ච වෙක්කිතබ්බං ඒක ඒක විවරණ කියන එක එක එක මේ මේ අර්ථකථන දෙනවා විවිධ කුල ભેදවලින් වෙන් වෙලා මම ශාක්‍ය කුලයටපත් වුණා නිසා මේ විවිධ වර්ණ ඇඳුම් ඇඳිල්ලෙන් වෙන් වෙලා අපි එකම කහට පාට දෙක තුනක් කිව්වට පස්සේ ඒ හොඳට තේරෙන එක ලොකු සංජය ලස්සනට කිව්වා මේ එක නිකන් සිංහල ලස්සන වචනකින් කිව්වා මේ ගියෝ මොන තරම් වාද කරත් ගියෝ මොන තරම් රණ්ඩු කරත් කිව්වත් පැවිද්දගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ කියනවා. පැවිද්දගේ ආකල්ප එහෙම කවදාකවත් එපා. මනින්ද කිරන්ද නීතියක් එළියට ගන්න මොකක්වත් එපා. පැවිද්දගේ අඤ්ඤෝමී ආකල්පව ගන්න කියනකොට. يعني පැවිද්දගේ ආකල්ප ඒ කියන්නේ මේ Tamand කොච්චර ගැහුවත් ගැහුවත් ගැහුවත් මට්ටම පණිනවනේ. ඊ මට්ටම ඉනකොට පණිනවනේ. මට්ටමට ඉවසන්න පුළුවන් ඊට පස්සේ සම්පූර්ණ අනිත් පැත්ත ගහනවනේ. පැවිද්දට ඒකවත් නැද්ලු. කොච්චර ගැහුවා මොනවා ගැහුවක්වත් උනාද කියලා තන උඹ සිය සැරයක් උඹට ගැහුවා. මම 100 සැරයක් සමාව දුන්නා. දැන් 101 වෙනි සැරයටක් ගහනවා මට නැත්නම් අර මේ සමාව දෙන්න බෑ කියලා මේ මසුරු වෙන්න බයි. එකක් දීලා දාපන්. ඊට පස්සේ කියනවා 101 දී තාපව ගන්න වෙලාවල් එන්නේ. නැත්නම් ඒ වැරදි වැඩ කරනවා. 102ක් දීපන් දරුණු ලෙඩ සනීප වෙන වෙලාවල් තියෙනවා කියන්නේ. දරුණු ලෙඩ සනීප කියන්නේ කොහෙද සීමාව? මේක සම්පූර්ණ බස්සන්න ඕනේ. සක්කාය දිටේ බස්සන්න ඕනේ කුඩු කුඩු කුඩු කුඩු යනවා. ඉතින් ඒක තමයි මේ විවිධ වචන වලින් කියන්නේ ඒක වදිනකොට ඉවසපන්. ඉවසපන් පපුව කියලා පපුවත ගන්න එකයි තියෙන්නේ. ඉතින් කියන්නේ කන්ති පරමන් තපෝතිතික. ඉතින් නිවන සමානයි ශාන්තිය කියලා විස්තර කරනවා. ඉවසන්නටයි නිවන. කුලප්පු වුණා නම් ඉතින් කර්ම රාශියක් රැස් කරගන්නවා, චේතන රාශියක් රැස් කරගන්නවා. මේ සංස්කාර වර්ගයක් කරගන්නවා. ඉතින් කරල් තියාගන්න. යන්නේ ආපු එක පැමිණි දුක් පැමිණි රායි කියලා යනකොට ඒ කියන්නේ මං කියන්නේ ඒකට මේ පන්නරේ වට්ටගන්න කල්යාණ මිත්‍යාශය තමයි ආසන්නෙම බලපාන්නේ. ඒක තමන් වශයෙන් තමන් දෙන්න නම් සෑහෙන මේ මොකද්ද? කැමනක් කන්නෝ. සෑහෙන කැමනක් කන්නෝ. කෑවට පස්සේ තමයි තේරෙන්නේ කාටවත් අතු නිවන් දක්කන්න බෑ කාටවත් අපේ කෙලසන්නත් බෑ. එන දෙයට කුලප් වෙන එක අපේ වැඩේ. කුලප් වෙන්නේ නැතුව හිටියාම එක තමයි මේ ලෝකයේ එකකින් බෑ. එක වරුවකින් එක කවදාක හිතන්නේ බා දිගට කක කක කක කක කක කක කක කක කකම යන්නේ එතකොට ඇත්තටම නිවන ඉස්සරහට කණ්ඩ වෙන බව දන්නවනම් මොකක් ප්‍රශ්න නැහැ ඒක නිවනම තමයි ඉන්නේ බෝල් ධර්ම ගාපා අර මේ ඉතින් කාලේ කිව්වා ෂේක්ස්පියර් ඉස්කෝලේ නැහැ කියලා තාත්තා ගන්නලු හරියට ඊට ඌ ඉඳගෙන ගහනකොට කියනලු කවියටම උපන් මම කවියටම ඇරපන් එහෙම නැත්තම් ඔයේ ගහපන් කියනවා මම කවි කියන්නේ ඉපදුනේ මට ඉස්කෝලේ කියලා බෑ. කවියට උගම් මම කවියටම ඇරපන්. එහෙම නැත්තම් උඹ ගහපන්. උඹ ගැහුවට මයි වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් අන්තිමට තාත්තා මැරුණා පස්සේ ශේක්ස්පියර් ලොක්ෙක් වුණා. පොඩි කාලේ තාත්තා ඉස්කෝලේ යන්නේ කියලා. තාත්තා ගානේ තාත්තා ගමන තමයි. ඉතින් අපි කිව්වත් එහෙම උඹලා ඕන තරම් මගේ ඇඟට කුණු දාපළු ඕන තරම් මට කරා. මම බුද්ධ බුද්ධ සරුවත් යන හන්සේ නාමයෙන් මම ඉවසනවා. මොනම දෙයක් මම ගණන් ගන්නෙ මම මගේ සතිය පලා ගන්න ඉන්නවා මම සීල සමාධි ප්‍රඥා පුරවා ඉන්නවා ඊට පස්සේ ඉක්මනට වෙන්නේ ලෝකේ අපි අමතක කරලා දානවා. යකක් කියලා වැඩ නැහැ කියලා අමතක කරලා. ඊට පස්සේ එනවා chance එකක් අපිට නිසි නිින්ද යන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා ඒකට ඒකට උත්තර බඳින්න පටන් ගත්තොත් ලෝකයක් කුරුසෙට තියලා යන ගාලා පිටේ කරත්තයක් කරලා අදපන් කියලා දෙන එකයි දෙන්නේ. ඒක කාලයක් යනකොට වුරුදු කරගන්න. ඒක නම් මම හොඳ ඕර්ඩරින් කන්නේ. ආනන්දේ මොකක්ද එළකොන්නක විදිහට හඳුන්වන්න තියෙනවා ඒකේ කරලා උදව්වට වශයෙන් එතකොට ඒකට හතර පස්සෙන් මෙන්දියෝම මෙන්දක්ෂන් වලට යනවා මෙන්දක්ෂන් වලට යනවා එතකොට අදට අපි බලුවන් තරම් කරනවා ඉතින් හරිය ඔය කියනවා කියන්නේ සිතිවිල්ල ඇතුලින් පස්සේ පිළිපෙට ඒක සමාන වෙනවා ඔය වෙලාව ඇතුළත ඉතින් අතරම කල්ැතු ඒ තීන්දුවට යන්න බෑ. ඇඳ හතර පහ වෙනකමුත් යන්න ඕනේ. හතර පහ වෙලා ගිහින් වැඩේ වෙලා වැඩේ අතරමඟ නතර කරන්න වෙනවා. <clears throat> මොකද හේතුව තමයි අනුගෙන අපේක්ෂා කරා අපේක්ෂාව සම්පූර්ණුනේ නැහැ. නමුත් වැඩේට ඒ වෙලාවේ වැඩේ කළ යුත්තක් නැහැ කියලා පෑදවන්න නැතුව තමයි හරි කරන්න වෙනවා. නැත්නම් ඒක පහු කරන්න පුළුවන් නම් අපිට ඒක ප්‍රශ්නයක් ගත්තට කමක් නැහැ. ඉතින් ඒක නිසා ඔකට හොඳ කතාවක් කියලා තියෙනවා ඊසොප්ගේ උපමා කතාව. hina වෙන්න කතාවක්. <clears throat> කිරිල්ලියක් මේ කුඹරක කූඩුවක් බලනවා. උඩ වන පැහිගෙන එන කුඹුර. ඉතින් පැටව ගිහලා පැටවුන තේරෙන්නේ යන්තම් පැටව දැන් හැදීගෙන එනකොට කුඹුර පැහිලා. ඒකට කිරිලි කියනවා දැන් මේ මනතුරක් තියෙන මේක කපපු දවසේ උඹලත් ඉවරයි අපිත් ඉවරයි නිසා කවුරු හරි ඇවිල්ලා මොකද කරන්න කියන එක පොඩ්ඩක් සැලකිලිමත් යන්න කියලා. එදා ගෙදර එනකොට කුරුළු වට ටික හොඳටම කලබල වෙලා කියනවා අපි වැඩේ මේ මේ අද මේ මිනිස්සෙක් ඇවිල්ලා පුතත් එක්ක ඇවිල්ලා කතා කරුවා හෙට කපනවායි කියලා නෑ දැන් ඉන්න පයින්ඩයක් කරලා තියෙනවා කියලා. කිරිලි කියන එනම් ගණන් ගන්න දෙයක් නෑ. සරුව කෑ ගහනවා මොකක්ද අම්මා කියන්නේ දැන් බලන්න දැන් හිට මේ කැපුවට පස්සේ අර මම හිට බලවිත් කිල්ලි ඉඩක් කෑම හොයන්නේ. ගිහිල්ලා ආවට පස්සේ කියන මොකද නෑ කැපුන්නේ නෑ. ඒක තමයි මම ගණන් ගත්තනේ හෙට හෙටත් බලප හෙට කියනවා ඒකට මේ ගොවිය කියනවා දුම් බලපන් නෑ දැන් කිව්වා. පුතාට පුතත් එක්ක ඇවිල්ලා. එක එක කතාවේ නෑ. දැන් මේ වැඩේ මම කුඹුරු පහුවෙනවනේ දැන් හිතන්න. දැසක් ඒක. ඒ නිසා මම යාළුවෝ ටිකට එන්නේ කියනවා හෙට කපනවාමයි කියලා. ඊට පැටව ගෙවලු අම්මේ අද නම් හරියන්නේ නැහැ. ඔන්න යාළුවෝ ටික ඉඳෙන්නේ කිව්වා හෙට නම් කපනවායි. කිත්ලි කරන්නත් වෙනවා. දරුවෝ යුද්ධ ලෝකෙදද. දැන් මේක යුවරකට හෙට කපනවා ඔක්කොම ඉවරයි. යාළුවෙක් එක්ක කතා වෙනවා. කුඹුර කැපුවෙත් නැහැ. ඊට පස්සේ දවස් දෙකකට පස්සේ ඉතින් කිරිලි අතර නැද අර පැටව ටික පෝෂණය කරනවා කන්නගෙන. අන්තිම දවසේ ගුවියා කිව්වලු පුතේ දැන් දවසක් නැහැ දෑව ගැන බැලුවා. දවසක් කියලා දෙකක් කියලා. නෑ යාළුවෝ ගැන බැලුවා. හෙට උඹයි මයි දෙන්න කපමු කියලා. ඊට පස්සේ යාර දරුවයිලා කියනවා අම්මට කියලා වැඩ නැහැ අද නම් හෙට කරා. දැන් නම් වැඩේ තට්ටු පුතේ යන් කියනවා. මිනිහා කපන දවස් තමයි කපන්නේ. එක නෑදෑ එකත් එක යාළුවෙක් කරන බලාපොරොත්තු වුණා නම් ඌ ගොයියෙක් නෙවෙයි. ඒක මම හොඳටම දන්න දෙයක් තමයි කවදාකවත් එක එකක් වෙන්නේ නැහැ. එන්නකන්නම් අපි හිතාන ඉන්නවා අනේ අපිට නෑදෑ එන තොගයක් ඉන්නවා ඇවිල්ලා කීයෙන් කරෙන් කරලා දෙයි. ආපු ගමන් මොම් කරන්නේ වත්තේ තියෙන දේවල් කඩාන යනවා මිසක් කවදාකවත් කුඹුරට බහින්නේ නෑ දැකත්තක් කරන්නේ. යාළුවා වගාම කරන්නේ උට කණ්ඩ බොණ්ඩ දෙන්න ඕනේ. කාලා උන් යනවා. ඒ නිසා හොඳම වැඩි තමයි උඩයක් ගන්න උතත් එක්ක බෑපු දාසි කිරිලි දන්නවා. <laughs> යාළුවෝ ඉන්න කිව්වනම් උඹලා බය වෙන්න එපා. නෑදෑය වෙන්න ගන්න බය වෙන්න එපා. ගොයියා එනවයි කියලා කිව්වනම් ෂුවර් කපනවා. මේක ඉතින් ගොවිතැන්පත් කරන කට්ටිය මුදලට දන්න දෙයක් තමයි. ඔය ගංගුවල් වල කරන වැඩ ඒක නිසා තමන්ගේ වැඩේට තමන් කෙරුවට පස්සේ ආවොත් ගන්නවා. ආපහුත් පස්සේ තමන් නැගිටලා යන්න බෑ අමුඩේ ලියලා මිනිස්සුන් සංග්‍රහ කරන්න. ඔබට පුළුවන් නම් කුඹුරට රයිලා උදව්වක් කරපන්. ඉවරනාට පස්සේ මඤ්ඤෝ කරකම් බල දෙන්න. නැත්නම් අපේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර කිතිලිකෙන් තමයි පණිවිඩය ගන්න තියෙන්නේ. කවුරු ගැන හරි අපේක්ෂාවක් තිබ්බනම්. නිකමට හරි. කවදාකවත් අපේක්ෂාව කියන්නේ බිඳෙන දෙයක්. බලාපොරොත්තුක් කියන්නේ බලාපොරොත්තු සුන්දින දෙයක්. තමන් ගැන විශ්වාස කරගන්න. මම මේ ටික මයි පුළුවන් ශක්තියෙන් කරනවා කියලා ඒ තමයි නැති මට්ටයක් තියෙන්නේ. එතෙන්ද එනකම් අපි ඔය මේ බාහිර පිළිබඳ මම මේ ද්වේෂයෙන් කතා කරනවා නෙවෙයි. තමන් කරන යනකොට කවුරට ආතට ආවම උපකරණයක් විදියට ගත්ත වැඩේ ගත්තා. එහෙම නැතුව ඒගොල්ලන්ට පහඳින්න වෙලාවක් නැහැ අපිට. ඒකම තමන් යනනම් කාට හරි මම ඒක අනිත් පැත්ත කියන්න ඕනේ. තමන් කාට හරි ස්විච් ආවෙන් ඉදිරියපත් වුණා නම් වැඩක් කරන්න. එක තප්පරයක් පමා වෙන්න බෑ. එක තප්පරයක් පමණ ස්විච් ආන් කරන වැඩේ තඹේ වටනකම නැහැ. දැන් මෙතන වැඩ කරන්න යන ගමන් මම හොඳටම දන්න දෙයක් තමයි 1000ක් ඇවිල්ලා කරලා දෙන්නම් කියනවා. අරක කරන්න මේක. ඊමන්ස තරහ වෙයි කියලා අපි වෙන බලන්නේ නැහැ. ඊමන්ස කියන්නේ මතක නැතිනවා. අනිත් දවසේ උන්ට අපි ඉදිරියට සම් හදලත් නැහැ. මොකද ඊමන්ස ඉන්නම් කිව්වා. ඊමන්සෙන් දැන් වෙන කෙනෙක් කරයි කියලා බලාපොරොත්තු වෙන තරහ වෙයි කියලා හිත වෙනකොට අපි ආයෙ මිදුලි. බිම. හිත ආයෙ සැලසුම් කරනකොට අයියෝ ඊමන්සෙන් තුන අපි ඉන්නවා ස්වාමීන් වහන්සේ. අනිකා ගිහලා බලාපොරොත්තු වෙන විතරයි. මම අන්තිම දායක සභාවේදී කිව්වා අනේ ඕගොල්ලෝ ඕන එකක් අයිට මේ සාසන සේවල් කරගන්න. හැබැයි කරනවා කිව්වනම් කිව්වනම් කරන්න. නැත්නම් අපි අසරණ වෙනවා මොකද අපි මේ බලාපොරොත්තු වෙන්නේ දායක පිළිවෙලන. ඒ නිසා Taman වශයෙන් මතක තියන්න කාට හරි අපි පොරොන්දු දුන්නානේ එහෙම නැත්නම් අපි කවුරුනම් කම්පක් කරනවා කියලා හරියට වෙලාවට ගිහලා නම්බුවට වැඩේ කරන්ද පස්සේ මැරුණත් නිදහසට කණු කියන්නේ නැහැ. ওই දේමන්චය මං කරේ තිබ්බ විශ්වාසයෙන් දේමන්චය කාට කියන්නෙත් නැහැ. ඊට පස්සේ වැඩි අන්තිමට කිසිම තේරුමක් නැතුව කෝරකේ ලෑල්ලක්ද වගේ යනවා. ඉතින් මේ සමාජ සේවා ස්ථාන සහ මේ මොනවද කියන්නේ පොදු සේවා කරන්න ගියාම ওই දෙක අතර බලනකොට කවදාකවත් වැඩක් කර කරන්න දෙන්නේ නැහැ. හැමදාම ඇවිල්ලි වල ඉහෙන් කරෙන් කරන්නේ. මේ ළඟදී අර ඒ ස්වාමීන් වහන්සේ නමක් මේ ළිඳට බහැලා වැඩ කරනකොට මේ මුතුන ගලක් දුකද වැටලා ඔළුවේ ඉතින් ඇවිල්ලි වල පහුවෙන්දා ආයකන් මහත්තයා පහවිල්ල කිව්වලු ඇයි ශාන්ත ඔළුව තුනයි. අර ලින්දිට බහගන්න ඕක කරනකොට උඩ ඉන්න බාල්දියක් කරන මොකද? මුකටද ස්වාමීන් වහන්සේ ඉඳ තබහින්නේ. අපිට කියවන කරලා දෙනවනේ. වැටුණට පස්සේ නම් එහෙම තමයි කියන්නේ. ඉතින් එතෙන් එනකම් මොකද බලන්නේ? මේ දායක සභාවක් ඉන්නයිල කරන්නේ බෑ. ආමතුලමුඩේ ගහලා ලින්දිට බහලා ගල වැටුණට පස්සේ එල කියන ඌවන යන නිසා තමයි යෝග වෙන්නේ. යන්න අපිට කියවන අපි කරලා දෙනවනේ කියලා. කරන්නේ නෑ. කරන්නේ බහුවෙන් දැයිලෝ ගෙහින කතාවක් කියන අපිට වැඩ කරන්නත් දෙන්නේ නැතුව ළමයා හොස්පිටාලෙ ගෙනිච්චා නුනට බබෙක් හම්බුණා මේ වැඩේ වෙලත් නැහැ මේ නිදහසට කන්න විතරයි නිසා මේ සංවිචායි වැඩ කරනවා කාට හරි තමන් මොනම දෙයක් හරි රාජකාරියට වැඩියෙන් කරන්න හරියටම වගේ කියන්නේ මේ වැඩේ ඒ වෙලාවට කරන්න පස්සේ ගිහිල්ලා මොන නිදහස ගන්න කිව්වත් වැඩක් නැහැ මොකද මේක ස්විච් ආන් කරන වෙලාව. කුලියට ගෙරුවනම් බඩිය කපන්න පුළුවන්. එහෙම නැත්නම් අස්කිරීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට ඩිමෝෂන් එකක් දෙන්න පුළුවන්. ස්විච් ආවේ ඒ දෙක කරන්න බෑනේ. ඒ නිසා මේ දාර්ශනික වැඩ කරන්න ගියාට පස්සේ ඒක නිකන් මේ දේව කාර්යයට වැඩිය ලොකුවෙන් කරන්න කියලා කියන රාජකාරිය ඒ සාසනික කාර්යයට කියන ස්විච් ආවෙන් කරන වැඩවලට මම කොයි දෙයක් කියන සාසනික කියලා හරියට වගේ කියනවා. එහෙම නොවුනොත් අපිට හැමදාම බලාපොරොත්තු සුන් වෙනවා. ඒ නිසා අනුන් කෙරෙහි පිටලා Taman කටයුත්තක් කරන හොඳම දේ තමයි පොරොන්දු වෙන්නේ නැතුව වැඩ කරන්නේ. මම අර කර දෙන්නම් මේ කර දෙන්නම් ඕන ගියා වැඩේ කෙරුවා ආවා. එහෙම නැතුව Taman කාට හරි බලාපොරොත්තු වෙනවනම් මන්ත්‍රී කියන්නේ බලාපොරොත්තු වීමම අපේ මොඩකම. වෙන්නේ මොනෝ දෙයක් අත් වෙන හොඳම දේ තමයි අන්තිම දවසේ කිපිලි කිව්වගේ ගොවියා කපනවා නම් ඉතින් වැඩේ තට්ටු. යාළුවට කිව්වන නෑ දැන් කිව්වන මේ ළඟින් දාගේ තමයි මාතෘ කිව්වට පස්සේ ඕක මං කිව්වා. ඉවරද කලින් ස්වාමීන් වහන්සේ ඕක කිව්වලා සාවිත කතා කරන්න දෙයක් නෑ. එක කීයක දෙක කීයක තුනක් කිව්වට පස්සේ ඇත්තටම ඒ කටියට වැඩ තියෙනවා. ඒක වෙනම කතාවක්. මේ ආසනික වශයෙන් අපි අරගෙන තියෙන බාහිර දුරේදී කරනවනම් කරපම් බැන්නම් බෑ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරි අමාරුයි. නියඩවලදී හරි අමාරුයි. ඔය ලංකාවේ ආසියාකරේ මොනම වැඩක් කරන්න බැරි එකයි. කරන්නේ බොක්කෙමයි කියන්නේ. ඒ කියන වෙලාවේ. මම තන්ත්‍ර බලන මිනිහට මතකත් නැහැ වේරංජා වේරංජාදී වේරංජි ප්‍රාක්‍මණයට වෙලා තියෙනවාද? බුදුජානනාතර උඩින් ගිහිල්ලා වාර්තා කරනවා. "නී ස්වාමීන් වහන්සේ වත්වසන්නේ." වස්වසන තුම්මාසල කන්න දෙන්නේ. රස වෙලඳ වගේක් ඇවිල්ලා අසයන් ගෙනාවු කඩලා ටිකක් අල්ල දෙන්න. ඒක මේක නෙහෙත් යන්න එපා. ඉඳලා වස්තුමාට ඉවර වෙලා චාරිත්‍රයට ගෙදෙට්ට ගිහිල්ලා කියන්න යනවා. බුදුම වසාරාධනා කරා අපි ගිහිල්ලා එන්නේ. ඒකෝට තමයි මිනිහට රත් වෙන දිලෝ රත් වෙනවා යකෝ මේ තුන් මාසයක් අද ඉන්නේ කියලා ආරාධනා කරලා බත්තටක් අදිනවා. ඊපස්සේ තුන් මාසෙම සල්ලි වේදම් කරලා එක දානයක් දෙනවා. ඒ ඒ කියන්නේ ඒ ස්වරූපේ ඒකයි. ඒ නිසා අපි මේ සැලසුම් කරනකොට පුළුවන් තරම් මතක තියාගන්න ඕනේ තම තමන් වැඩ තම තමන් කරගන්න. ආවොත් කවුරු හරි වැඩේට ගන්න මිසක් අපි මේ කොහොමද මේ වැඩි කෙරෙන්නේ බෑ. ඉතින් කවුරුත් ඇවිල්ලා ඔච්චර වේගෙන් වැඩ කරන්නේ අර කරන්නේ මේකයි කියලා අහනවනම් මේ පැත්තකට කරලා බණ කියලා දෙන්න වෙනවා. මේ අපි වැඩ කරන වෙලාව. කරනවා නම් අපිට ඕක කරන්න වෙන්නේ නෑනේ. දැන් මේ කාටවත් එකේ ඉන්න වෙලාවක් නෑනේ කියලා ඒ නිසා මම කියන්නේ මේ ඡන්දපරසෝව මේ ගිහින් දාය කියන්නේ කඩාපනින එකක්වත් එහෙම නැත්නම් මේ කුඹට දාලා කලබල වෙන එකක් නෙවෙයි. අපි මතක තියාගෙන ඉන්න ඕන අත්තායි අත්තන උන අතු නැත්නම් තමන්ට තමන්මයි නායකයා තමන්ට තමන්මයි ඉන්නේ. අනිකට ඉන්නවනම් හොඳයි. එහෙම නැහැ කියලා තරහ වෙන්නත් එපා. ඔය සාත්‍රය දන්නවනම් ඒ වැඩේට යනවනම් දැනගෙන යන්න කිරිලික කතාව. ඔය එඤ්ඤං එඤ්ඤං එඤ්ඤං මඤ්ඤං කියනනම් ඒ කියන්නේ වැඩේ වෙන්නේ. ඉස්සරහ එහෙම නිපස්සේ ඉතල ගේම් එකක් ඒ නිසා Taman තියෙන Taman Taman මේක මම කරගන්න මට කරන්න බැරි වැඩ මම යන්නේ නැහැ. එහෙම නැත්නම් හරියටම කුලියක් දීලා කරගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම කරගෙන යන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම බුදුචාන් වහන්සේගේ දේශනාව උන්වහන්සේ කිව්වේ ඒක හොඳ ලස්සනට ගැලපෙනවා මේ අනුසය කෙලෙස් වලට යනකොට දෙවන්නේක් නැහැ. වෙන මොහොතක් නැහැ. මම දැන් මෙතන. එතන තමයි වැඩේ වෙනවා නම් වෙන්නේ ඊන් යපිට නම් ඉතින් වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඉතින් මේ පිට තමයි සාසනික වැඩ වෙන්නේ. අභ්‍යන්තර තමන්ගේ වැඩේ වෙනකොට මම දැන් මෙතන. ඔබට ඔබ විතරයි. වෙන කවුරක්වත් නැහැ. ඉතින් ඒ කියනකොට හරිය නිකන් මේ පෞල් කන සමාජ සේවා කරන අයට පේන තියෙන මේ අනික් කටියේ තරහෙන් කතා කරන කතාවක් වගේ. නෑ මේක නෙවෙයි යථාර්ථය. මේකයි යථාර්ථය. ඒක නිසා මේ අන්තිමට ඔය තනි වෙන්න කියලා කියන්නේ දැන් මේකෙත් තියෙන තනි වෙන්න කියලා කියන්නේ මිනිස්සුන්ගෙන් වෙ කියලා ඔබනසකින් කියන එක නෙවෙයි. කිසිම කෙනෙක් ගැන අපේක්ෂා කරන්න එපා. ආවොත් අමතර ලාභයකට ගන්න. හොඳයි. නෑනේ අපි නතරයක් නෑ. අපි දිගට යනවා. අර යාවේ නෑ මෙයා ආවේ නෑ කියලා අපිට චෝදනාවක් කරනවා. ඉතින් ගිය මිනිස්සයා මුඛාටවත් වටන්න බෑ. අවුවේ වැස්සක් ආවත් නතර වෙන්නේ නෑ. කරන්න ඕන නම් ගත්ත ගියා දිගටම. තමන්ගේ මට්ටම් තමන්ට. ඇත්තටම පැවිද්ද තියෙන්නේ අබ්බෝකාශෝ පබ්බජ්ජා කියලා කියන්නේ සම්බාධෝ ගරහාසෝ කියලා කියන්නේ උන්න වදෙන් සම්බාධ කියලා කියන්නේ. ඉතුම් දෙ වෙන්නේ අර එහෙමින් පොළු වෙනවා. දැන් තමන්ගේම කැත්තගත තමන් ඉදිරිය කියලා කෙරුවොත් මොකවත් ප්‍රශ්නයක් නැහැනේ. අභ්‍යවකාශය වගේ යන්න පුළුවන්. ඒ වගේ අපේ කෙලස් එක වැඩ කරනකොට ඒ කෙලස් වලට කාටවත් චෝදනා කරන්න විදියකුත් නැහැ. කෙලස් නැවිත් යුතුයි කියලා හිතන්නත් නරකයි. ඒක මේ දැන් මම නොකෙරුවොත් ආයතින් සංසාරයක් ඉන්නවා. මේ ඇවිල්ලා තියෙන හොඳේ කියලා කාගෙන යනවනේ ඇත්තටම මේක නිසාම කියකි යම් ආකාරයේ යම් කිසි කෙනෙක් අනසේ කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් වීතික්‍රම කෙලෙස් දැනගත්තා නම් ඒ මනසට මේ ලෝකේ කිසිම ශිල්පයක් නැහැ කරන්න බෑ කියන. ඕනම ශිල්පයක් කරතයි. කිසි බය වෙන දෙයක් නැහැ පූර්ව පූර්ව කුහක් මොකක්වත් ඕනේ නැහැ. අර මේ මොකද්ද නාටකමක් තිබුණා. ඒ නාටකමේ මිනිස්සයා හොඳටම සල්ලි අරගෙන අරගෙන අරගෙන අරගෙන මිනිස්සයා මේ කුලවන්ත මිනිස්සෙක් මැරෙනවා. මැරෙනකොට සල්ලි ජීවු පොලි මිනිස්සයා අවිල්ලා ඒ කුලකාන්තාව හම්බ වෙනවා. හම්බෙලා මිනිහ ස්ලිප්ස් මෙච්චර මෙච්චර මනුෂ්‍ය කල්ලි අරන් තියෙනවා මේවට ගෙවන්න ඕන කියලා. ඒ නිසා කියනවා මම නැත්තම් නීති අනුකූල ක්‍රියාත්මක වෙනවා කියලා. නීති අනුකූල ක්‍රියාත්මක කරලා ගන්න බෑ දැන්. ඉතින් අර මනුෂ්‍ය කියනවා මම කුලකාන්තාව මම මොන්නෙම දෙයක්වත් දන්නේ නැහැ. මම මොනම දෙයක්වත් දන්නේ නැහැ. අර මනුෂ්‍ය අන්තිම වෙට්ට පිටල මනුෂ්‍ය. කියන්නේ ෂයිලොක් කෙනෙක්. ලස්සන කතාවක් යනවා. මේ කුලකාන්තාව කියනවා මම අපේ මාතේ ඉන්න කාලේ මම මොනවක්වත් දන්නේ නැහැ. වදුගත්ත මොනවක්වත් දන්නේ නැහැ. අන්දරේ මේ මනුෂ්‍යයා කියනවා මේ මට දැන් ඇවිල්ලා තියෙන මට්ටමට මම පිටි කියලා මරනවා. මට ගිරිකේ සම්පූර්ණ සාධාරණයි. හැබැයි මම පිරිමේ අඩු ගන්න මට පිස්තෝලයක් දීපයි ඉසලා. දීලා දෙන්න දෙන්න විදියක්. එහෙමනම් සාධාරණ නැත්නම් මොකද්ද කතා කරන්නේ? ඊට පස්සේ අර පිස්තෝලයක් දෙනවා. මට දැන් ඉසලා කියලා දීපන් කොහොමද කොකා ගසන්නේ කියලා. මම කවදාකවත් කරලා නැහැ. හැබැයි ගසන දුන්නා පස්සේ මතක තියාගන්නේ මම ඉස්සර වෙනවා. ලස්සන කතා කරන දිගින් දිගට. සී ගෑරන්ටි කියනවා මට පොඩ්ඩක් මේ කොකා ගස්සනට කියලා දීපන්. අසාධාරණයි ඔබ පිස්සුලත් යන පිළිමේක් මම මේ කුල කන්දාව. ඉතින් පස්සේ අනවශ්‍ය ඉතින් ඒකත් අතහැරලා හල්ලිත් නැතුව මොනවක්වත් නැතුව අන්තිමට ගෑණි කසාද වදිනවා. අමාරුක වැටෙනවන්ස කොහොම හරි. ඒ නිසා මම නම් කියන්නේ අපි මේ භාවනා කරගෙන යනවා. මේ වැඩේ කරනකොට අපිට කවුරුහට ඇවිල්ලා කියනවනම් මේ බය වෙලා කැලේරින් ගන්නේ මොනවක්වත් දන්නේ නැතුව කියලා. මේ පැනලා ඇවිල්ලා කියලා. මම කියන්නේ හරි ඇත්ත කතාව වෙන්න පුළුවන්. මට පොඩි ශිල්පී කියලා දෙන්න වැඩ කරෙන්න ඕනේ වැඩේ. හැබැයි ඒක කියලා දෙන්න ඕනේ මොකද මම මේ වැඩ කරගෙන හිටියේ. හැබැයි කියලා දුන්නොත් ගන්න. ඒකට මම අභියෝග කරන ඕනම කෙනෙකුට කියන ඕන ශිල්පයක් අරන් අරගෙන වරේ. හැබැයි මම දන්නේ නැති ශිල්පයකට මම පොඩක් කියලා දීලා මොකද්ද කරන්න ඕනේ කියලා. ඊපස්සේ ගන්නකොට අපිට දෙකක් නැහැ අපිට තියෙන හරියට එන ඒ සිද්ධියට අරමුණට එළවෙන එක විතරයි. අපිට අරමුණ අඳුරලා දෙන්න බෑ. කිසිම දෙයකට බය වෙන්න එපා. අපිට මේ පොත් ඉගෙන ගත්තේ නැතය, අපිට උපාධි නැතය, මොනම දෙයක්වත් ඕන කරන්නේ නැහැ. මෙන්න මේකයි කරන්න ඕනේ කියලා ඒකට හරියට මේ කිනාගෙන බහින්න පුළුවන් නම් දෙයියොත් බයයි. බ්‍රහ්මියොත් බයයි. බුදුහාමුදුරුවෝත් වන්දනා කරනවා. අනේ මෙච්චර මේ කලබල තියෙදි මේ මනුස්සයා කරන්න තියෙන දේ කරනවා කියන්නේ. ඉතින් අපි වෙලා තියෙන්නේ අරක නැතිරොත් මේක පාට වෙයි කියලා ඉතින් කල්පනා කරනවා. ඒ කියන්නේ අපේ සද්ධාව මනිනවා. එයා බය වෙන්න එපා මොනම දෙයකට මම එදා සුබතරම කියට පස්සේ බණත් කිව්වේ සර්වඥ කියනවා මේ ආනාපානේ කරනවා නම් සතර සතිපට්ඨානෙම වැඩෙනවා. ඒ වෙනම බුද්ධානුසසන කරුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. වෙනම මෛත්‍රිණ කරුවයි කියලා ප්‍රශ්නයක් නැහැ. සුභ මරණන් හමුනා ප්‍රශ්නයක් නැහැ. ආනාපානේ කරනකොට හතරම වැඩෙනවා. නිසා ආනාපානේ හරියට කරන්න. එනකොට එන බාධාව හරියට ගුරුවරට කියන්න. ඒක ගුරුවරට කියලා දෙයක් කරන්නේ නැහැ. එහෙම නැතුව අනිවට රාගය ආවත්, ද්වේෂය ආවයි කියලා මට මේ බුද්ධානුසසන කොටලා ඉඳ ගන්න බැරි වුණයි කියලා. එහෙම දෙයක් කියෙන්නේ නැහැ. මම මේ මේ බුද්ධාංශයෙන් නඩක් කරලා කතා කරනව නෙවෙයි. මොකද ලෝකේ සාමාන්‍ය සම්මත ක්‍රමයි. මොකද ඕනේ නෑ. ආනාපානෙ හරියට කරනවා නම් පිම්බි වැහිලිම කරනවා නම් බුදුහාමුදුර හරියට මිට ඇඳලා පෙන්නනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනවා. ඉතින් ඒකට අර අර මේ මේ බාහනසමන්ති වැඩ කරන්නයි කියනවා මේ මයිමුත් ඇවිල්ලා මොකද සාන්ති කෙලින්ම කත්‍යාවම ආනාපාන දෙන්නේ. ඇයි බුද්ධාංශය උගන්නන්නේ? ඇයි මෛත්‍රිය උගන්නන්නේ? මම කියනවා දාලා බලනවා ගැඹුරුම තැනට කොට එන්න පුළුවන් නම් මොකටද? ඇයි මම පින්නට උගන්නන්නේ? යට වෙනවා දන්නවනේ ඉතින් පුළුවන් ක්‍රමයකට ඉතින් අත දානවා. ඒකට ඉතින් වෙන ක්‍රම වලට යනවා. ඒ නිසා මේ අපි ඒ ක්ෂණ සම්පත්‍ය හඳුනාගෙන කල යුත්තේ ඒක අඳුර ගන්න ගොඩක් කල් යනවා. අඳුර ගන්න හරියට අපි ඒකේ යෙදිලා ගත කරනවනම් ආරක්ෂාව පිළිබඳ වෙන ආරක්ෂක ඕනේ නැහැ. ඒ සත්‍යයම ආරක්ෂාව සලසා දෙනවා. බුදුදෙනාලි කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. උඹ ධර්මයේ රකපන්. එතකොට ධර්ම විසින් උඹ රකි. ගුරුන් භාෂාවෙන් කියනවා චූ අචූ අවු තුරබාචු වවුන් සුවචු සවුන් තුවචු තුරබාචු සවුන් තුවචු සවුන් ඔබ අනුන්ක වැඩ ටික සේරම වතපිළිවෙත කරපන් උඹේ වැඩ ඉබේම වෙයි කලීතු වැඩ පිළිවෙත සේරම කරපන් එතකොට උඹේ වැඩ ටික ඉබේම වෙයි කියලා ඒ ඒ ඔක්කොම එකමයි ඔක්කොම එකමයි මම දැක්ක පොතක කියනවා දැන් මේ පොතේ කියන බිකු කියනවා මම දැක්ක පොතේ නම එක බික්කු කියනවා. එහෙනම් බික්කු කියන කියන්නේ ඇතරේ බික්කු කියන වචනේ මේ අපේ අපේ භාෂාව විවහාර ගත්තොත් මේ සූත්‍රාන්ත පිටකයේ තියෙන සංසාර බය දක්නා වූ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් විනයානුකූල කියන්නේ යති චතුත්ථ උපසම්පදාක උපසම්පදාව ලක්. ඒකට අභිධර්මයේ හැටියට චින්න බින්න පටදරෝ බික්ඛු මේ භික්ඛා චරිස්සතිච බික්ඛු කියලා එක එක අර්ථකථන දෙනවා. මේ කැඩිච්ච ඉරිච්ච කඩ ගහපු සිවුරක් වගේ නිසා බික්කු. බික්කචාරිකාව කියන පින්නපාතය නිසා බික්කු කියලා. ඒවත් ඇත්තම සූත්‍රන්ත කරමින් තමයි වැටෙන්නේ. ඒ නිසා බික්කු කියලා කියන්නේ ඇත්තටම දැන් අපි බික්කු කියන නම දැම්මේ නැත්නම් පූජනීය වන්දනීය කියන නමක් දානවානේ. ඒකට සමහරව කැමති නැහැ. දැන් තමන් විසින් ලියනවා මම ලියනවා පූජනීය ධම්මජීව හිමි. ඒකෝර මම විශ්ින් මට පූජනීයත්වයක් දීගත්ත වෙනවනේ. ඒකටත් කැමති නැති ඥානන්ද සාන්ත කියන්නේ ඥානන්ද බික්කු. කිරිබතර ඥාන සංකනේ ඥානানন্দ බික්කු බික්කු කියන එක මේ මේ දැනට ලෝකේ අපිට දිර තියෙනවා ඒක නම්බු වෙන්න පුළුවන් ආනම්බු වෙන්න පුළුවන් නමුත් ඒක ටෙක්නිකල් ටර්ම් එකක්. ඒකට පූජ්‍ය කියනවා දාගන්නේ නැහැ. ඒ නිසා ඒක අර මේ ටිකක් මේ නව බටහිර පන්නේට හිතන කට්ටිය ඒක හිතනවා දොස් අඩුයි කියලා. ගාරු කටයුතු පූජනීය වන්දනීය කියලා Taman ලියා ගන්න වෙනුවට නම ලියලා බික්කු. ආනන්ද පාවිච්චි කරන්න පුළුවන් පදනක ටිකක් සුද්ධතර ස්වාමීන් වහන්සේලා තමයි නෑ ඒක තේර තේර මහා තේර මේක බිකු කියලා කියන්නේ ඇත්තටම අදහස් කරන පළවෙනි අවුරුදු පහ ඊට පස්සේ ඕන නම් තේර කියලා දානක දානවා දැන් අපේ ලොකු සංසේ ඥානරාම මහා තේරෝ කියලා තමයි අසං කරන්නේ ඉතින් ඒකේ ඒ තේර කියලා කියන එක මේ ගුණයක් විස්තර කරන්නේ බ්‍රහ්මදල අවුරුදු 20යි එච්චරයි දැන් වය වෘද්ධයි තේර කිව්වනම් 10යි ඒකට පහ 10 අතර නවක නවක තමයි වැටෙන්නේ ඉතින් ඒ වෙලාවේ නවක කියලා දාන්නේ බික්කු කියලා තමයි දාන්නේ. බික්කු කියලා දාන එක මම දැකලා තියෙන මේ ස්වාමීන් වහන්සේලා අර මුලින් දාන පූජනීය වන්දනීය කියන කාලේ වෙනුවට බික්කු කියන එක පාවිච්චි කරනවා. ඒක තමන් විසින් තමන් හුවා දැක්වීමක් කරන්න නැති වෙන්න කැමතියි. නමුත් ඔය අදහස් කරනවා ඇත්තේ භික්ෂු කියලා කියන්නේ මේ මාර්ග ඥාන ඵල ඥාන ලැබපු හෝ එහෙම නැත්නම් මේ සමාජ තත්ත්වයකටපත් වුණා කියන එක නෙවෙයි. ඒක ඇත්තටම අනිත් පැත්ත. දාක්ෂණික වශයෙන් අපිට උපසම්පදා මාර්ගයේදී හම්බෙන්නේ தත්තේ භික්ෂුව. මේ මේක ඔය දැන් අපි ඉන්නේ භික්ෂුව වර්ගනේ. ඒක දිගටම යනවා භික්ෂුව කියන පදේ අර්ථ දක්වනවා. ඔකේ මොකද්ද කියන්නේ? නෑ මම කියන්නේ ඔක භික්ෂුව කියන පදේට වාච්‍ය මොකද්ද කියලා තියෙන්නේ. ඒ හැමතැනම මේ වගේ භික්ෂුව කියන අර්ථකථන දෙනවා. ගාථා ඔක්කොම තියෙන්නේ යාදාල තමයි. හත්සඤ්ඤතෝ වාසඤ්ඤතෝ ආචාසඤ්ඤතෝ අජ්ජන්තකම අජ්ජන්තකම මාර්ග ඒකෝ සම්පතිය තමහ විකුණති. ඔය දැන් අර මේකෙත් සම්තිත්‍යමිතිවලට තමන් බ්‍රාහ්මණෝ මම මුනියක් බ්‍රාහ්මණෙක් කියනවා. මම මේකට භික්ෂුවක් කියනවා. රජාණන් ගන්න හිටිය ඇතෙක්ට හිටියක්. එයා හික්මීමක් කියනවනම් මම උට භික්ෂුව කියනවා කියලා බුදුරජාණන් ඒක නිකන් කහපාදීම පිණිස පාවිච්චි කරන වචන තමයි භික්ෂුව කියන එක. හරිම නම්බුකාර වචනයක්. හැබැයි ඒකට ඔය කියන ඒ වගේ හැසිරීම් තියෙනවා. බුදුහාමුදුරු නියෝජනය කරනවා මම. මේ ප්‍රධාන වශයෙන්ම ලොකු සාමිනාදී කිව්වේ අපි ළඟ කොයි දුර්ලභකම තිබුණත් අපි මේ නිහතමානීකම තියනවා නම් භික්ෂුත්ව රැකෙනවා. නිතරම නිහතමානී වෙනවනේ. කවුරු දැක්කත් වැඩි හිටිය වුණත් කමන්නේ, බාලයා වුණත් කමන්නේ ගිහිල්ලා කතා කරලා නිහතමානීකම තියනවනේ ඕන කෙනෙක් උදව් කරනවා. අර භික්ෂුත්වත් එක්ක එන අර මාන්නේ මම මෙහෙමයි මම සිල්වන්ට ආවේ ඒක આવොත් ඉතින් ඇත්තටම ගිහියෙක්වත් දුසිලියෙකුටත් හරි අමාරු කිට්ටු කරන්න අරගන්න. ඒක සම්පූර්ණයෙන්ම නතර කරලා මේ හීනන වසල දරුවෙක් වාගේ, අංකඩිච්ච ගොනෙක් වාගේ පුළුවන් තරම් යටත් වෙන්න වෙන්න ಗುಣධර්ම සේරම එනවා. රාහුල කුමාරයාට රාහුල හංසන් පුත්‍රයන්සේ දුන්නේ ඒකනේ දරුකමට දීපු උපදේශي. දවසකට මෙච්චර උපදේශ බලාපොරොත්තු වෙනවා. එළියට දෝතක් උඩ දාලා කිව්වේ මෙච්චර උපදේශ බලාපොරොත්තු වෙන එතකොට කිසි කෙනෙක් ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ නැහැ කිසි කෙනෙක් මේ කිසි කෙනෙකුට බාරකට හරස් වෙන්න වෙන්නේ නැහැ පුළුවන් තරම් නියතමානී වෙන්න ඕනේ ඉතින් ඒක තමයි අර මේ භාවනා කරන පේසක් අතර ඉන්නකොට තියෙන ලාභය ඒකයි. අඩු ගන්න තුන් හතර දිනකවත් ඉන්නවා. ඒක තමන්ගේ වැඩක් කරන නිහතමානී වෙන මිනිස්සු ඉන්නවා. වැඩි හරිය ඉන්නේ අරගෙන තමයි ඒ කියන්නේ. ඒක ගිනාපු සම්මාන ගතිනේ. එහෙම දකින්නකොට තේරෙනවා ලෝකේ සාමාන්‍ය බලන්න බැරි කොච්චර ගුණ තිබුණත් ඔය කරබනේ ඉන්නේ. මේ පැත්තකටලා ඉන්න ගතිය. ඒක තමයි අමාරුම දේ ඒක. සංසාරේ බය දකින්න ආර්ය මාර්ගයේ මාර්ගයේ ගමන් කරන උපාසක උපාසිකාවන් ඒ විදිහට ඒ නමට බලනකොට මේ සූත්‍රාන්ත පිටික හැටියට උපසම්පදා වෙලා නෙවෙයි සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්න આવුත් කියලා. ඒ බුදුමේ මට උගන්වපු ස්වාමීන් වහන්සේ උගා කාශ්‍ය කරන්නේ පිටරටයි. බෞද්ධයොත් නෙවෙයි. ඒත් මහාන වෙන්නේ හිතන්නේ නැත්නම් සමානලාට ඉන්නේ ඉති ඇත්තේ උගා කළාට කොහොමද ඇත්තට ගිහි කාලේ හරියට තදින් බලපාපු දෙයක්. සූත්‍රයක් කියනකොටම මේ භික්ෂුව කියලා ආරාධනා කරන්නේ මට කියනවා මම නිකන් අමු ගිහියන් මට බුදුහාම මොකුක් කියලා නෑ කියලා තියෙන හරියක් කියලා තියෙන භික්ෂුවට කියලා පස්සේ මම සුපතරන් හම්බුනට වැඳලා කිව්වා ස්වාමී මේ පොත් කියවට වැඩක් නෑනේ අපිට මේ මහානකමක්වත් භික්ෂුත්වයක් නෑනේ කියලා ඉතින් හාමුදුරුවෝ මෙවුවා වුණා. පස්සේ කිව්වා අනේ එහෙම එකක් නෑ මේ හැම එකම මෙහෙම කියලා තිබුණාට මේ ගිහියන්ටත් මේක අදාළයි කියලා. ඊපස්සේ ආදිවංශ සූත්‍ර දේශනා ඉස්සල්ලාම අහනකොට මම ගිහි කාලේ ඒ සාන්ති විස්තර කරලා දුන්නා මෙතන ඉන්න කට්ටිය ගියැත්තෝ මේ ආර්යවංශ සූත්‍ර දේශනා කරන්නේ නැහැ. භික්ෂුණාහලට කියලා හිතන්න පුළුවන්. එහෙම එකක් නැහැ. මේක උපාසක උපාසිකාවන්ටත් එකඟ නැහැ. බුරුම ගියාට පස්සේ ඒ ශාන්ති හැමදාම සූත්‍රයක් පතක් කරලා දෙනකොට මේ මේ මොකද බුදුජානනාංශයේ භික්ෂුව කියලා ආමන්ත්‍රණය කරනකොටම කියනවා අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් മന്ത്രിවරයෙක් කතා කරනකොට කතානායකතුමනි කියලා තමයි කතා කරන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මුළු සභාවටම කතා කරනවා කියන එක. කතා නැගර තමයි කතා කරන්නේ. සභාවට ගිහිල්ලා කතා කරන සභාපතිතුමනි කිව්වනම් ඒ ඒ එතන ඉන්න වැඩකතාවටම කතා කරන්නේ මුළු සභාවට කතා කරනවා. ඉතින් බුදුරජාණන්සේ හිතෝ පිළිසික මුදීම් ළඟින් ඉන්න භික්ෂු පිරිස ඒකට කතා කරන්නේ ඔක්කොටම තමයි කතා කරන්නේ. ඊට පස්සේ අර්ථයක් දෙනවා සංසාරේ බය දැක්කයි කියලා කියන්නේ තව කෙනෙකුට දුකක් දෙන්නේ නැහැ, Taman නරක වැඩ කරන්නේ නැහැ. එයින් ගැලවෙන්න කටයුතු කරන කෙනෙක් සීල සමාධි ප්‍රඥා පිරුණු මිනිසයාට සර්වඥාන්සේ කිසියම් පැකිලීමකින් තොරව. හැබැයි ඒක නිකන් නමට නෙවෙයි ඉදිරියට කරන භික්ෂු කෙනෙක්ම පාවිච්චි කරනවා. දැන් අර සංත ජ්‍යාමිතිවරයාගේ දේහයට සංඝයාර කියනවා ආදාන කරන්නේ. ආයේ බාහ්‍ය ධාතුටි මරණයට පස්සේ කියනවා භික්ෂුකට ඔය ගරුකල ස්තූපයක් කරලා දෙන්නේ. දැන් මේ ගිහිය මැරිලා සංඝයාට කියනවා කවුරුවත් ඒක ආදානයක් කරන්න ඇයි භික්ෂුවක්. මේ පසගමනකට බුදුජානනාංශ මේ ආධනේ පීනටත් ඉස්සල්ලා ද්වේමේ භික්කවේ ධම්මා කියන මේ පණ කරගන්න. තමන් මේ පොඩකට ඉස්සලා ඔයා එන්නේ අපෙන් සැලසිලි ලබා ගන්න අපි දෙන්නේ යාට සැලකිලි කියලා කියපු පස් දෙනා භික්ෂුවයි කියලා කතා කරා. ඒ වගේදී කිසිම මේ ඒ කියන්නේ උන්වහන්සේ අර પરමාර්ථ වශයෙන් කතා කරන්නේ. මට ඕක ඒ දවස්වල මම කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරලා තිබුණා. නමුත් මේ අරගෙන බැලුවට පස්සේ මේ නිවන් දකින්න ඉස්සරලම ඔක්කොටම සමට සලකනවා. සම මොකද්ද? සංසාර බය දකින්න සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරනවා නම් සාසනයේ අයිතිය තියෙනවා. සාසනයේ මහානායක කෙනෙක් වුණා සංසාර බය දකින්න නැතුව කටයුතු කරනවා නම් ගැලවීමට කටයුතු කරන්නේ නැත්තම් බුදුහාමුදුරු නොකිය කියනවා. හරියන්නේ නැහැ වැඩේ හරියන්නේ නැහැ. නිසා හැම වෙලාවෙම බික්කු කෙනෙක් උපයන්න කියලා කිය අපිට පුසාරේ. කවුරුත් දෙන එකක් නැහැ හැම වෙලාවෙම උපයන්න. තමන් හැම වෙලාවෙම මතක තියාගන්න ඕන අනුන්ට වැඩිය මගේ ආකල්ප වෙනස්. ඒ මොකද හේතුව මම මේ සංසාරේ බය දැකලායි මේ කටයුතු කරන කවුරුත් මට ඇවිල්ලා ඔය වැඩේට වැඩි අමාරුක් තියනවා කියලා කියන්න දෙන්න දෙන්න එපා. ඔගේ මේ ගැලවීම සඳහා මේ සීල සමාධි ප්‍රඥා පුරුණා සත්‍යමත් වෙනවා කියන එක හිතෙන් ගිලියෙන්න දෙන්න එපා. එතකොට ඉතින් හැම වෙලාවෙම නිකන් මේ කුණු දාන භාණ්ඩයක් වගේ තමයි. පය පිස්නා බිස්නක් වගේ තමයි. කිට යන හැම කෙනාම කකුල් දෙක බිහිලා යනවා. අංකරිත ගුණෙක් වගේ. පසල දරුවෙක් වගේ ඕන කෙනෙක් ඇවිල්ලා සන්තෝෂයෙන් පිළිස මාව පාවිච්චි කරගත්තා වගේ මම නෑ එකෙන් සැලෙන්නේ කියලා ගියාම මුකුත් නෑ ඉතින් කෙලින්ම රාහුල කුමාර තමයි. දැන් අපි දැන් විලාව නෙමෙයි පත්ලා තියෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාව මෙතන ඉන්නකොට මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තමයි ඉඳලා නම් එකක් අපි ගත කරපු මේ කාලයේ ඉපදුනා වූ යම් කුසල ශක්තියක් වෙනවනම් ඒ කුසල ශක්තිය පේන පිණිස යුද්ධනාටමත් අනුමෝදන් කිරීම වෙනුවෙන් ඥාතින් ශීපත් කිරීමෙන් අපේ પરමාර්ථ ශීපත් කර ගැනීම අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් නැතර කරමු කියලා මම කියනවා. ඉතාවතාවේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. ඉතාවතාවේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ නිස්සාරතාච සම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ සක්ඛානමෝදන්තු සබ්බ සංකප්ප සිද්ධියා ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගමහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතාං ඥානියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතාං ඥානියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතාං ඥානියෝ ඉන්නා පුඤ්ඤ කම්මේ මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිවාන පත්‍තිය නිමිලා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිවාන පත්‍තිය නිමිලා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිවාන පත්‍තිය